වෙන්නට කියලා අපි මේ වෙලාවේ මෙත් සිතින් ආශිර්වාද කරන අපේ දායකත්ව අරමුණු දේශනාව අවසානයේදී සාකච්ඡා කරමු. පින්වත්නි අපිට මේ මුළු වර්ෂයම අවසාන වෙලා අවසාන සතියේ සති 50 ගානක අවසාන සතියේ සිත්නේ තසපුව දේශනාව සෙනසුරාදා සිත්නේ තසපුව දේශනාවට ඔබ සහභාගී වෙන වෙලාව අපිට පින්වත්නි අද දවස විශේෂයෙන් සිහිපත් කරන්නට වෙනවා දෙසැම්බර් 26 වෙනිදා නිසා ඔබට මතක ඇති දෙසැම්බර් 26 කියනකොට අමතක නොවන මතකයක් ඉතුරු වෙච්ච රට අපේ රටට ඉන්දුනීසියාවට බොහෝ රටවල් වලට දෙසැම්බර් 26 කියන දවස විශේෂ මතකයක් සංවේගය දුක හිතට බය දැනිච්ච දවසක් දෙසැම්බර් 26 සුනාමි වැසනයත් එක්ක මේ රටේ බොහෝ දෙනා මරණයටපත් වුණා ලෝකේ දෙවැනියට වැඩිම හානියක් සිද්ධ වුණේ ඒ සුනාමියෙන් අපේ රටට. ඉතින් ඔබ හැම දෙනාම මේ වෙලාවේ මේ රැස් කරන සෑම පිනක්ම සුනාමි වෙසණයට ලක්ව ජීවිතය අත්හැරිච්ච ජීවිතේ දාලා ගියපු ඒ අපේම රටේ පින්වත් හැම දෙනාටම අපි මේ මොහොතේ පරලොව සැනසෙල්ලට යහපත සුවපත් භාවයටම සියලුම පින් අනුමෝදන් කරනවා ආශිර්වාද කරනවා. නැවත මෙවැනි අනතුරු විපත් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ මේ සසරේ යන නිසාමයි. ඔබට අපි සිහිපත් කරනවා මේ සසරෙන් නිදහස් වෙන්න හැම දිනාටම වීරියක් ඇති කරගන්න මේ වගේ සිදුවීම් උපකාරයක් කරගන්න කියලා. අපි පින්වත්නි අද දේශනාවේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම විශේෂ මාතෘකාවක් මේ සූත්‍රය අංගුත්තර නිකායේ දසක නිපාතයේ තියෙන සූත්‍රයක්. ඔබට පින්වත්නි සාමාන්‍යයෙන් නම ඇහෙනකොට ටිකක් හිතට අමුත්තක් දැනෙන සූත්‍රයක්. අපි කතා කරන මේ සූත්‍රය වමනේ සූත්‍රය. වමන සූත්‍රය ඇත්තටම මේ වමනේ කියනකොට ඔයගලන්ගේ හිතට මතක් වෙන දෙයක් තියෙනවනේ. මේ වමන සූත්‍රයේ කියවෙන්නේ ඒ දේ ගැන තමයි. වමනේ දැමීම ගැන. එතකොට පාලියෙනුත් වමන කියනම වචනෙම තමයි පාවිච්චි කරන්නේ. එතකොට අපිට වමාරණවයි කියන අර්ථෙත් එක්ක හැදෙන මේ වමනේ වචනේ බුදුරජාණන් වහන්සේ වමන ගැන කරපු වටිනා සූත්‍රයක්. ඇත්තටම මම හරිම ප්‍රිය කරන සූත්‍රයක් අපි බලමු මොකද්ද මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්න කියලා. අවුරුද්ද අවසන් වෙනකොට ඉතින් ඒ ගෙවිච්ච අවුරුද්ද වමනේ දැම්මා වගේනේ ආයි අවුරුද්ද ගන්නෙ නෑ. වමනේ දාපු දෙයක් ආපහු ගන්නෙ නෑනේ. ඒ වගේ අවුරුද්ද වමනේ දාන්න කිට්ටුව තමයි දැන් මේ වමන සූත්‍රය කතා කරන්නේ. 2020 වර්ෂේ නම් කොහොමත් වමනේ දාන්න ඕනේ. එච්චරට දේවල් රටේ අවුරුද්ද පටන් ගත්ත දා ඉඳලම මේ රට ඇතුලේ මේ ලෝකෙ පුරාම සිද්ධ වුණා. සමහර රටවල් අපිට මතකයි අවුරුද්ද මුල ගිනි ගත්තා. ඕස්ට්‍රේලියාව වගේ රටවල් සත්තු ලක්ෂ නෙමේ කෝටි ගණනින් මැරුණා. නොඑක් විදිහ විපත් සිද්ධ වුණා මේ 2020 වර්ෂය ඇතුලේ. ඒ වගේම අපිට මේ කොරෝනා වෙසෙන නිසාත් මිලියන ගණනින් ලෝකේ මරණයටපත් වෙනවා. ඉතින් අපි බලමු මේ වැනි වසන මේ වගේ ප්‍රශ්න එක ජීවිතේට සසර ගැනම බයක් ඇති කරගන්නයි ඔබට අවස්ථාව කියලා සිහි තියාගෙන මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ වමනේ ගැන මොනවද කියන්නේ මොනවද දේශනා කරන්නේ ඔන්න ඔබ ඔබට බුදු කෙනෙක් වමනේ ගැන මොනවද දේශනා කරලා තියෙන්නේ කියලා පැහැදිලි කරගන්න අද සිත්නතසුපෙන් උපකාරය ලැබේවි මම මැදිරියට එනකොට නෙත්තායතනයේ විවිධ නිවේදක මහත්ම මහත්මීන් මග හම්බෙනකොට එක එක්කෙනාගෙන් මං අහගෙන ආවා. ඔයාලට වමන ගැන මොනවද කියන්න තියෙන්නේ කියලා. ඉතින් අප්පිරියයි හාමුදුරනේ ඔයගේ පොඩි වචනයක් තමයි ඉතින් වමනේ ගැන කියන්න තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේට වමනේ කියන මාතෘකාවත් ඇති පින්වත්නි, උන්වහන්සේ තුල ඇතිවෙච්ච ඒ ਸਰවඥතා ඥාණයෙන් ඒ උතුම් බුදු නුවණින් ලෝකයාට අවබෝධය පිණිස විශේෂ ධර්මයක් දේශනා කරන්න උන්වහන්සේට වමනේ කියන වචනේ ඇති. එහෙම සාස්ෘන් වහන්සේ නමක් ඔබට ඉන්න කියලා දැනෙයි මේ සූත්‍රය ගැන තේරුම් ගන්නකොට. බුදුරජාණන් වහන්සේ වමනේ ගැන කියනවා වෛද්‍යවරු වමනේ කරන්න බෙහෙත් දෙනවා. ඔබ දන්නවා සමහර වෙලාවට මේ කයට යම් යම් බෙහෙත් දෙනවා වගේම කයින් යම් බැහැර කිරීම වෙනුවෙනුත් වෛද්‍යවරු ඒකට බෙහෙත් දෙනවනේ. ඒකෙදි සමහර ලාවට කටින් බැහැර වෙන දේවල් අතරේ සෙම නොයෙකුත් දේ බැහැර වෙන්න වමනය කරන්න කියලා විවිධ බෙහෙත් වර්ග දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතෙන්ද කියනවා මහණෙනි වෛද්‍යවරු වමනේ බෙහෙත් දෙනවා ඒ පිටෙන් හටගත්ත ආබාධ නැසීම පිණිස එහෙම නැත්නම් සෙම නිසා හටගත්ත ආබාධ නැසීම පිණිස එහෙමත් නැත්නම් වාතය නිසා හටගත්ත ආබාධ නැසීම පිණිස වෛද්‍යවරු බෙහෙත් දෙනවා එතකොට මේ පිත්ත නිසා හරි සෙම නිසා හරි වාතය නිසා හරි හටගත් ආබාධ නැසන්න වමනේ කරන්න කියලා වෛද්‍යවරු බෙහෙත් දෙනවා එහෙම එකක් නැහැ කියලා මම කියන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වෙලාවේ දේශනා කරලා කියනවා ඉතින් මේ වමනේ සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවන්. බේද දෙනවා දැන් සමහරු මෙහෙම බේදක් දුන්නාට වමනේ කරන්න නැති වෙලාවල් තියෙනවා. එතකොට ඒක සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවන්. එතෙන්ද බුදුරජාණන් වහන්සේ වෛද්‍යවරු මේ බෙහෙත් දීලා සෙමපිත වාතය ආදී නිසා හටගත්ත ඒ ආබාධවලට සුවපත් වෙන්න විවිධ විදිහට වමනේ කරන්න කියලා බෙහෙත් දෙද්දී ඒ වෛද්‍යවරුන්ගේ වැනි බෙහෙත් ක්‍රම තියනවා කියලා ඒක නැහැ නැහැ කියලා මම කියන්නේ නැහැ කියලා උන්වහන්සේ එදා කියන්නේ අවුරුදු 2000 ගානකට කලින් පින්වත්. හැබැයි අදටත් අපි දකිනවා විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍යවරුන් ගත්තොත් සෙම පිත වාතය කියන මේ காரணා තුන මුල් කරගෙන වුන් මේ කයේ තියෙන අසනීප සුවපත් කරන්න කියලා ඒ ආබාධවලට සහනයක් ඇති වෙන්න මේ කටින් වමනේ විදිහට සෙම නිසා හරි පිත නිසා හරි වාත නිසා හට නිසා හරි හටගත්තේ ආබාධ සුවපත් කරන්න විවිධ වමන කිරීම වලට බෙහෙත් දෙනවා. ඒක 2000 ගානක් ගිහලා තාමත් සිද්ධ වෙනවා. ඒ නිසා අපිට මේ උපමාව ඔය ගත්ත උදාහරණය අද නොතේරෙන එකක් නෙමෙයි. දහස් ගානක් ගියත් තාමත් අකාලිකයි මේ බුද්ධ වචනය තුල උන්වහන්සේ වදාළදී තාමත් අපිට අත්දකින්න තියෙන දෙයක්. මේ අත්දැකීම ඔස්සේ අපි බලමු බුදුරජාණන් වහන්සේ එතනින් එහාට මොකද්ද මේ කියන්න යන්නේ. ඇයි උන්වහන්සේ වෛද්‍යවරු වමන කරන එකක් ගැන මේ වෙලාවේ කියන්නේ? පිත්ත වාතයේ සෙම නිසා හටගත් ආබාධවලට ඒ ආබාධ නැසීමට මේ වගේ වමන කිරීමක් නැහැ කියලා කියන්නේ එහෙම එකක් තියෙනවා ඒ වමනය සාර්ථක වෙන්නත් පුළුවන් ඒ වමනය අසාර්ථක වෙන්නත් පුළුවන් කියලා ඇයි බුදුරජාණන් වහන්සේ මෙහිම නිකන් වෙනස්ම මේ කාරණයක් බුදු කෙනෙක්ගේ ධර්ම දේශනාවක එවැනි පැතිකඩක් ගැන ඇහෙන්නේ ඇයි මොකද්ද ඉලක්කය හරිම වටින කරුණක් පින්වත්නි උන්වහන්සේ දේශනා කරන්නේ උන්වහන්සේ කියනවා මහණෙනි මමත් ආර්ය වූ වමනයක් ගැන දේශනා කරනවා මොකද්ද පින්වත්නි ආර්ය වමනයක් මේ බුද්ධ ශාසනය තුල මේ ශාසනයට කියන ආර්ය විනය කියලා ආර්ය විනය කියන වචනේ මතක තියාගන්න බුද්ධ ශාසනයට කියන සමාන වචනයක් එතන මේ ආර්ය විනය තුල මේ බුද්ධ ශාසනය තුලත් ආර්ය වමනයක් තියෙනවා. දැන් ඔබෙන් කවුරු හරි කෙනෙක් ඇහුවොත් එහෙම මොකද්ද ආර්ය වමනය කියන්නේ? සිත්නෙත් අසපුව අහපු අයට උන අදින් පස්සේ උත්තර දෙන්න පුළුවන්. ආර්ය වමනය කියන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ බුදවරුත් ශ්‍රාවකයව වමනය කරනවා. මොනවද බුදවරු වමනය කරවන්න දෙන බෙහෙත්? බුදවරු ශ්‍රාවකයා තුළ වමන කරවන්නේ මොන ආබාධවලට සුවපත් වීමටද අපි බලමු. බුදුරජාණන් වහන්සේ ගැන හරිම පැහැදිලිව මේ දේශනාවේ කියලා දෙනවා පින්වත්නි. උන්වහන්සේ කියනවා දේශනා කරනවා යම් වමනයක් සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවන්. මේ වමනේ කරවගෙන ඉපදීම උරුම කරගත්ත සත්වයෝ ඉපදීමෙන් මිදෙනවා නම් ජරාව උරුම කරගත්ත සත්වයෝ ජරාවෙන් මිදෙනවා නම් මරණය උරුම කරගත්තු සත්වෝ මරණයෙන් මිදෙනවා නම් ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් උරුම කරගත් සත්වෝ ඒ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් වලින් මිදෙනවා නම් අන්නේ જાතිය වමනය කිරීමක් තියෙනවා ඒ වමනය කිරීම ගැන අසන්න කියලා මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට කියනවා මේ ආර්ය වමනය තුලින් වෙන්නේ මොකද්ද එතකොට ජරාව ඉපදීම මරණය ශෝක වැළපීම් දුක් සෝසුසුම් මෙන්න මේ දේවල් වලින් මිදෙන වමනය කිරීමක් තියෙනවා මේක ගැන ඔබ අහන්න ඒ වගේම හොඳට දරා ගන්න ඒකේ බුදුරජාණන්සේ තෙන්දි කියනවා තන් සුනාත සාදුකං මානසිකරවද හොඳට මෙනෙහි කරන්න කියනවා දැන් මං කියලා දෙන්නම් කියනවා පින්වත්නි බුදු කෙනෙක් හොඳට මෙනෙහි කරන්න කියලා අවවාදයක් විදියට කියන්නේ ඒකේ මෙනෙහි කරන්න තියෙන දෙයක් තියෙන නිසාමයි. එතකොට උන්වහන්සේ දැන් ඔන්න ජරා මරණ ඉපදීම ආදිය වමනේ කරවන බෙහෙතක් ගැන මේ කියන්නේ යන්නේ. කියනවා මහණෙනි යම් වමනයක් කරවගෙන ඉපදීම උරුම කරගත් සත්වය ඉපදීමෙන් මිදෙනවා නම් ජරාව උරුම කරගත් සත්වය ජරාවෙන් මිදෙනවා නම් මරණය උරුම කරගත් සත්වෝ මරණයෙන් මිදෙනවා නම් ශෝක වැළපීම් දුක් දුම්නස් සෝසුසුම් හෙලීම් උරුම කරගත් සත්වෝ ඒ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් වලින් මිදෙනවා නම් ආන් එවැනි වූ ආර්ය වමනේ කියන්නේ කුමක්ද මහණෙනි නිවැරදි දෘෂ්ටි ඇති කෙනාට වැරදි දෘෂ්ටිය වමනේ කරන ලද්දේ වේ වැරදි දෘෂ්ටිය නිසාවෙන් හටගත් අනේක වූ පාපී අකුසල් දහම්මැද්ද ඔහු විසින් ඒවා වමන කරන ලද්දේ වේ. නිවැරදි දෘෂ්ටිය නිසා අනේක වූ කුසල් දහම් දියුණු වීමෙන් පරිපූර්ණත්වයටපත් වේ. ඔන්න පළවෙනියට වමන කරන්න තියෙන්නේ වැරදි පාපී දෘෂ්ටි. මේ ශාසනය තුල පින්වත්නි වැරදි පාපී දෘෂ්ටි වමනය කිරීම කියලා එකක් තියෙනවා. එතකොට ඔබට මේ වමනය ගැන කතා කරනකොට මතක තියාගන්න එහෙනම් පළවෙනි එක තමයි මිච්ඡාදිට්ඨි වමනය. මේ ශාසනයේ පළවෙනි ශ්‍රාවකයා කියන්නේ කවුද? ඒ තමයි සෝතාපන්න ශ්‍රාවකයා. එයාට කියන්නේ පළවෙනි ශ්‍රාවකයා කියලා. සකදාමි ශ්‍රාවකයාට කියන්නේ දෙවෙනි ශ්‍රාවකයා කියලා. අනාගාමි ශ්‍රාවකයාට කියනවා තුන්වෙනි ශ්‍රාවකයා කියලා. හතරවෙනි ශ්‍රාවකයා කියන්නේ රහතන් වහන්සේට. එතකොට පළවෙනි ශ්‍රාවකත්වයටම සෝවාන් වීමෙදිම සියලු මිත්‍යා දෘෂ්ටි ප්‍රහාණය කිරීමක් සිද්ධ වෙනවා. සෝතාපන්න වෙච්ච කෙනාට පින්වත්නි මිත්‍යා දෘෂ්ටියක් නැහැ. සම්මා දිට්ඨියට ඇවිල්ලා ඉවරයි. හැබැයි සම්මා දිට්ඨියට ආවට සම්මා දිට්ඨිය පරිපූර්ණ වෙලා නැහැ. එතනින් එහාට යාට තියෙනවා සම්මා දිට්ඨිය පරිපූර්ණ කරගන්න. එතකොට මිත්‍යා දෘෂ්ටි සම්පූර්ණ මේ වමනේ කරලම දාලා ඉවරයි සෝවාන් වෙච්ච කෙනා. ඔබ දන්න ඔබ යම් මේ වමනේ කියන කතාවේදී මේ වමනයක් කළාට පස්සේ බුද්ධිමත් කෙනෙක් කවදාකවත් කරපු වමනේ ආයි ගිලින්නේ නැහනේ. බැහැර කරපු වමනයක් ආපහු ගිලින්නේ නැහැ. නැවත මුකේට අරගන්නේ නැහැ බුද්ධිමත් කෙනෙක්. සිහිමුලා වෙච්ච කෙනෙක් කරන්න පුළුවන්. හැබැයි කවදාකවත් සිහිය තියෙන, බුද්ධියක් තියෙන, ප්‍රඥාවක් තියෙන, තේරෙන කෙනෙක් වමනේ කරපු දේ ආයි ගන්නෙ නෑ. පින්වත්නි, සෝවාන් වෙච්ච ශ්‍රාවකයා ආර්ය වූ සත්‍ය අවබෝධ කරනකොට සම්මා දිට්ඨියට පත් වෙනකොට ඒ ශ්‍රාවකයන් මිත්‍යා දෘෂ්ටිය වමනය කරා නම් ඒ කරපු මිත්‍යා දෘෂ්ටික වමනය කවදාක්වත් ආපහු තමන්ගේ සසරින් නිදහස් වෙන ආත්මය දක්වා කිසිම තැනක කවමදාක්වත් නැවත මිත්‍යා දෘෂ්ටියකට පත් වෙන්නේ නැහැ පින්වත්නි. සෝවාන් වෙච්ච කෙනෙක් ඔබ අහලා තියෙනවා උපරිම ආත්ම හතක් ඇතුලේ රහත් වෙනවා. උපරිම ආත්ම හතයි හතක් හෝ හතකට කලින් හෝ ඒකාන්තයෙන්ම නිවනට පත් වෙනවාමයි. පිරිණිවෙනවාමයි. ආන්‍ය සෝවාන් වෙච්ච කෙනා ඒ සෝතාපන්න වුණ මොහොතේ ඉඳලා නැවත කවදාක්වත් වමනේ කරපු මිත්‍යා දෘෂ්ටි ආයි අරගන්නේ කිසිම ආත්මයක. දැන් ඔබ හිතන්න සෝවාන් කෙනෙක් මැරුණා කියලා. එයා ඊළඟ ආත්මික මොනම හේතුවකටවත් මිත්‍යා දෘෂ්ටියක් උක්ක උපදින්නේ මිත්‍යා දෘෂ්ටියක් ඇතුව උපදින්නේ හැට මොන පුංචි කාලේවත් මොනම විදිහකින්වත් මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙන්නේ සෝවාන් මැරෙන කෙනාට. එයා වමනේ කරලා එතකොට මිත්‍යා දෘෂ්ටිය නිසා යම්කිසි පාපී අකුසල් තිබ්බනම් අන්නේ ආබාධ වලින් එයා මිදෙනවා. මිත්‍යා දෘෂ්ටිය නිසා තියෙන පාපී අකුසල් වලින් පින්වත් විවිධ ජරා මරණ උපදිනවා. දැන් ඔබ හිතන්නේ මිත්‍යා දෘෂ්ටි නිසා උපදින ඉපදීම් කොච්චර තියෙනවද? මිත්‍යා දෘෂ්ටිකයාට මිත්‍යා දෘෂ්ටිය නිසාම නිරේ උපදින්න වෙනවා. මිත්‍යා දෘෂ්ටිය බලවත් නම් ඒ කාන්තේම නිරේ උපදිනවා. මිත්‍යා දෘෂ්ටිය නිරේ උපදින්න තරම් බලවත් නැති වුණොත් තිරිසන් ලෝකේ උපදිනවා. මිත්‍යා දෘෂ්ටිකයා පින්වත්නි ওই දෙකකින් එකක උපදිනවාමයි. එතකොට දැන් සෝතාපන්න වුණ ගමන් මේ මිත්‍යා දෘෂ්ටිය වමනේ දැම්මා කියන්නේ චතුහපයිච විපමුත්තු සතර අපායන් සදහටම නිදහසයි සතර අපාය උපදින්නේ එතකොට ඔන්න සතර අපාය ඉපදීම කියලා කියන ආබාධය ඉපදීම උරුම කරගත්තු සත්‍යය ඉපදීමෙන් මිදෙනවා කියවනේ එතකොට සතර අපාය ඉපදීමෙන් සම්පූර්ණයෙන්ම අර මිත්‍යා දෘෂ්ටි වමනය කරපු නිසා මිදිලා ඉවරයි. ඉතින් එතකොට ඒකට ගත්ත බෙහෙත තමයි දැන් බෙහෙතක් ගත්තා දෙයක් බැහැර කළා. ශරීරයට ගත්තේ බෙහෙත බැහැර කරනවා තව දෙයක්. ශරීරයට ආබාධ ඇති කරන දේක් බැහැර කරනවා. මිත්‍යා දෘෂ්ටිය බැහැර කරද්දී ශරීරයට ගත්ත දේ තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය අභ්‍යන්තරයට එකතු කරගත්ත තැන අර මිත්‍යා දෘෂ්ටිය බැහැර කරනවා. මේක හරි අපූර්ව මේක කතා කරන්න ඕන හරි වටින දෙයක් පින්වත්නි. මිත්‍යා දෘෂ්ටිය මේ දුෂ්ප්‍රඥකමත් එක්ක තියෙන දෙයක්නේ. යමෙක් දුෂ්ප්‍රඥද මේ දුෂ්ප්‍රඥා තුළ මිත්‍යා දෘෂ්ටි ඇති වෙනවා. එතකොට මෙතන තියෙන මුලාවක්. ප්‍රඥාව නැති තැන කියන්නේ මුලාවක්. එතන තියෙන අවිද්‍යාව. ඕක පින්වත් තනිකර අඳුර වගේ. අවිද්‍යා අන්ධකාරය කියලා අපි කියනවනේ. අඳුරක්. එතකොට මේ අඳුර නැති කරන්න නම් ආලෝකයක් ගේන්න ඕනේ. ආලෝකය තමයි ප්‍රඥාව. අපි ඒකට කියනවා ප්‍රඥා ලෝකය කියලා. එතකොට අවිද්‍යා අන්ධකාරයෙන් මිදෙන්න ප්‍රඥා ලෝකය ගේනවා. ආලෝකේ ගේන්න ගේන්න මොකද වෙන්නේ අඳුර එතනින් නැති වෙලා යනවා. මෙන්න මේ වගේ සම්මා දිට්ඨිය කියලා කියන ප්‍රඥාව කියන බෙහෙත දෙන්න දෙන්න අර මිත්‍යා දෘෂ්ටි නැමැති අඳුර ඈත් වෙනවා. ආලෝකයේ ප්‍රඥාව කියන ආලෝකේ දෙන්න දෙන්න මිත්‍යා දෘෂ්ටි කියන අඳුර ඈත් වෙනවා. පින්වත්නි අපිට ලෝකේ මේ ඇහැට රූපයක් පේන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් නැති තාක්කල් කොච්චර රූප දැක්කත් ඒ රූපේ දකින්නේ අනවබෝධයෙන්. ඒ දකින රූප කෙරෙහි මිත්‍යා දෘෂ්ටිය තුලම ඒ දෘෂ්ටියෙන්ම දකින රූපය ගැන සංකල්ප හදාගෙන ඒ සංකල්ප වලින්ම ඒ දැකපු දේ ගැන මිත්‍යා දෘෂ්ටිකව වචන පිට කරමින් ඒ තුලින්ම කය හසුරවන්න පටන් ගන්නවා මිනිස්සු. මේ සත්‍යය. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ සංකල්ප ඒ වචන ඒ ක්‍රියා ඒ හැම දෙයක්ම සම්මා දිට්ඨිය ඇති වෙනකොට මොකද වෙන්නේ? ඒ සංකල්ප සම්මා සංකල්ප වෙනවා. ඒ වචන සම්මා වාචා වෙනවා. ඒ ක්‍රියා සම්මා කම්මන්ත වෙනවා. ඒ අවබෝධයෙන් කරන වචන සිතුවිලි ඒ ක්‍රියා ඔක්කොම අවබෝධයෙන් කරපු සම්මා වූ ක්‍රියා වෙනවා. සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත මේ එතකොට පින්වත්නි ඔන්න ඔය සම්මා සංකල්ප ඇති වෙනවයි කියන්නේ හරියට අර බේත දෙනවා වගේ. එතකොට මොකද වෙන්නේ වමනේ දානවා මිච්ඡා සංකල්ප. සම්මා සංකල්ප කියන බේත දෙන්න දෙන්න මිච්ඡා සංකල්ප වමනේ දානවා. සම්මා වාචා කියන බේත දෙන්න දෙන්න මිච්ඡා වාචා වමනේ දානවා. සම්මා කම්මන්ත කියන බෙහෙත දෙන්න දෙන්න මිච්ඡා කම්මන්ත වමනි දානවා. දැන් ඔබ මතක තියාගන්න මේ ධර්ම මාර්ගය තුල කරන්න තියෙන මේ වමනේ දෙමිල්ල. ධර්මයේ හැසිරෙනවා කියන්නේ වම නිරදා යන ගමනක්. ඒ කියන්නේ මේ ලෙඩක් හොඳ කරගන්න බෙහෙතක් පාවිච්චි කර කර යන ගමනක්නේ. පිත නිසා එන ආබාධ, සෙම නිසා එන ආබාධ, වාත නිසා එන ආබාධ බැහැර කර කර ඒකට අවශ්‍ය බෙහෙත් බිබී අර පිත නිසා, වාත නිසා, සෙම නිසා එන ආබාධ වලට අදාළ හේතුකාරක වමනේ කර කර වමනේ කර කර සෝපත් වෙනවා වගේ පින්වත්නි, ජාති ජරා මරණ ආදී මේ ආබාධ වලින් නිදහස් වෙන්න අපිට තියෙනවා මිච්ඡාදිත්‍ති වමන කරන්න. මිච්ඡා සංකල්ප වමන කරන්න, මිච්ඡා වාචා වමන කරන්න, මිච්ඡා කම්මන්ත වමන කරන්න. ඉතින් මේවා වමන කර කර යන්න දැන් මෙතන සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් ඔබ හිතන්න මේ වමනේ දෙමිල්ලට අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උන්වහන්සේ පෙන්වලා දීලා තියෙන සීය පුරුදු කරන විදිය, වීරිය වඩන විදිය මේ ඔක්කොම අපේ ජීවිතේ අපිට ඕමනා කරනවා ඒ වමනේ දාන්න. එතකොට තමන්ගේ අර ජීවිකාව අපි මිච්ඡා විදියට කරා නම් ඒ මිච්ඡා ආජීවය කියන එක උනත් වමනේ දාන්න පුළුවන් අර අවබෝධ එනකොට එන සම්මා ආජීවියත් එක්ක. ඒ සම්මා ආජීවයෙන් මේ මනුස්සයාගේ මුළු ජීවිතේම සම්මා ආජීවයට හැදෙනවා අර මිච්ඡා ආජීව කියන වැරදි ජීවිකා හැමදේම වමනේ දාලා දානවා. දැන් අපි නිකන් හිතමු කොජ්ජුත්තරා උජ්ජුත්තරාව දන්නවා මේ ඔය අල්ලස් ගත්ත කෙනෙක්නේ. එයා ඒක අල්ලස් ගැනීම වැඩ රජ රජයේ ආයතන වල වැඩ කරන්න ගියාට පස්සේ සාක්කුවට ගානක් දාගන්න එක වගේ වැඩ කරපු කෙනෙක් තමයි කුජුතරා. එයාට මල් සපයන්න තිබ්බා රජමැදුරට මෙයා මොකද කළේ? හැමතිස්සෙම මේ මල්වල ගේන්න කියලා මල් ගේන්න දුන්න සල්ලි වලින් කොටසක් සාක්කුවට දාගෙන කොටසක තමයි මල් ගෙනාවේ. අද මේ රජයේ ආයතනවල මැති ඇමතිවරුන්ගේ ඉහළ නිලධාරීන්ගේ ඉඳලා සිද්ධ වෙන දේම තමයි කුජුතර කරේ. කුජුතරත් රාජකීය මාලිගාවේ වැඩ කරපුක මට මතකයි පාර්ලිමේන්තුව ඇතුළෙත් කතා වුණා මේ මලගෙවල් වලට VIP විදියට යවන මල් වඩමින් පවා ගානක් තියාගෙන මල් වඩම් වලටත් ඒ ගණන්තියන් බිල් දාලා එහෙම කරා කියලා අපේ රටේත්. ඉතින් අදත් ඉන්න තනිකර කුජුත්තරාම කුජුත්තරාම කියන්න බෑ කුජුත්තරාගේ පෙර ජීවිතය. ඒ කියන්නේ කුජුත්තරාගේ මිච්ඡා ආජීවයේ තියෙන කාලේ චරිතම තමයි අද ඉන්නේ. නමුත් කුජුත්තරා වගේ කියන්න බෑ මොකද කුජුත්තරා ඊට පස්සේ සම්මා ජීවිත එනවනේ. කුජුත්තරාට බුදුරජාණන්සේගේ ධර්මය ඇහුණා. ඇහුණ ගමන් මොකද උනේ? කුජුත්තරා සෝතාපන්න වෙනවා. සෝතාපන්න වුණාට පස්සේ කුජ්ජුතර වමන දැම්ම මිච්ඡා දිට්ඨිය. කුජ්ජුතර වමන දැම්ම මිච්ඡා සංකල්ප. කුජ්ජුතර වමන දැම්ම මිච්ඡා වාචා. කුජ්ජුතර මිච්ඡා කම්මන්ත වමන දැම්ම මිච්ඡා ආජීව වමන දැම්ම. එයාගේ මිච්ඡාජී වමනේ දාලා මෙයා අර කම්මන්තා ඔක්කොම කියන්නේ හොරකමින් නිදහස් වුණා කියන්නෙම මිච්ඡා කම්මන්ත වමනේ දැම්ම. ඒ ගසා කාපු සල්ලි වලින් එයාට මොනවා හරි අපි හිතමුකෝ කාම සංකල්ප නිසානේ ඔය ගසා ගන්න මොනවා හරි වැඩක් කරගන්න කියලා කාම අරමුණු වල ඉඳලා ඒ සංකල්ප වමනේ දැම්මා කියන්නේම මිච්ඡා සංකල්ප වමනේ දැම්මේ. සෝවාන් වුණා කියන්නේ මෙයා සම්මා දිට්ඨියට ආපු ගමන් එයාගේ මුළු ආජීවයම පිරිසිදු වුණා. ඊට පස්සේ එයා සෝවාන් වෙච්ච කෙනෙක් විදිහට එදා දවසේ මල් ටික අරන් එනකොට වෙන්ද වගේ මල් දෙගුණයක්. සාමාවතී බැලුවා මේ මොකද මේ? සාමාවතී ඇහුවා මේ කෙල්ලේ එක්ක සල්ලි දුන්න කෙනා දැන් සාමාවත නෙමෙයි සල්ලි දෙන්නේ සල්ලි දෙන්න රජමැදුර වෙනම සල්ලි දෙන කෙනෙක් ඉන්නවා. එතකොට සල්ලි දෙන කෙනා වැරදිලා වැඩියෙන් සල්ලි දුන්නද නැත්තම් මල් දෙන කෙනාට වැරදිලා වැඩියෙන් මල් දුන්නද කියලා හුවා. කුජුතරාගුවා දැන් මෙයා බොරු කියන්නෙත් නැහැ. මොකද මිච්ඡා වාචාත් වමනේ දාලානේ. ඒ නිසා බොරු කියන්නෙත් නැහැ. මෙයා සත්‍යවාදී. සෝවන් වෙච්ච කෙනා කවදාකවත් පින්වත්නි බොරු කියන්නේ නැහැ. එයා සත්‍ය කතා කරනවා. කුජුතරා කිව්වා පැහැදිලිව දැන් මේ වෙලාව මරණයට පත් කරන්න උනත් පුළුවන් මේ දඬුවම් දෙන්න පුළුවන් වරදක් මෙච්චර කාලයක් මල් ගෙනල්ලා කොච්චර ගාණක් ගසා කාලද කියලා හිතාගන්න උල මේ මේ කාර්යයක් එහෙම හිටපු අනිතක විකු නිකන් විරූපී වගේ පෙනුමක් තියෙච්ච කොට කෙනෙක් කුජුතරා කියන්නේ ඉතින් මේ වගේ කෙනෙකුට ඕන වෙලාවක මේ මෙහි කාර්යයක් කරපු වරදකට දඬුවම් දෙන්න පුළුවන් මෙයා ඒව හිතුවේ නැහැ මෙයාට එහෙම බයක් කියන එක නැති විශාරදත්වයක් දැන් තියෙනවා සත්‍යවාදී බව තුළ සම්මාදිට්ඨිය තුළ ඇතිවෙච්ච මෙයා කිව්වා දේවින් වහන්සේ සල්ලි දුන්න කෙනාට වැරදිලා වැඩියෙන් සල්ලි දුන්නෙත් නැහැ වෙනද ගානම තමයි දුන්නේ මල් දුන්න කෙනාට වැරදිලා වැඩියෙන් මල් දුන්නේ එයා වෙනදා දෙන මිලටම තමයි මල් දුන්නේ මල් අද වැඩි වෙන්න හේතුව ස්වාමීනි දේවින් වහන්සේ මම මෙච්චර කාලයක් කරපු දෙයක් නිසායි කිව්වා විස්තරේම කිව්වා බලන්න පින්වත්නි සත්‍යවාදීව තමන්ගේ ආජීවය පිරිසිදු කරගත්තට පස්සේ ඇත්ත කතා කරපු ඇති. ඔතනදීනි සාමාවතිට පුදුම හිතුනේ මේකෙ මෙච්චර හොරකමක් කරලත් මේකිට කිසිම බයක් සැකන්නේ නැතුව මෙහෙම කියන්න තරම් මේකේ මාර වෙනසක් වෙලා. මෙච්චර හොරගම් කරපු එක එකපාරේ ඒක නවත්තන්න. ඒ නවත්තවමදිවට ඒක ඍජුව විසරදව නවත්තපු බව කියන්න. තමන් අතින් වැරදිච්ච එක කියන්න මෙයා මෙහෙම එකපාරට වෙනස් වෙන්න මොකද්ද දර්ශනයේ වෙනස? සාමාවතී හරි බුද්ධිමත්. සාමාවතී බැලුවා ඒ වගේ දර්ශනයක් එකපාරටම කෙනෙක්ව මෙහෙම වෙනස් කරනවා කියන්නේ මොකද්ද දර්ශනේ? සාමාවතීට ආස හිතුණ එක ඉගෙන ගන්න. එතකොට තමයි සාමාවතී ඇයට කිව්වේ කුජුතරාට නුඹව වෙනස් කරපු ඒ ධර්මයේ නුඹ දැන් මටත් කියන්න කිව්වා. පින්වත්නි සාමාවතී සෝතාපන්න වෙන්නෙත් මේ කුජුත්‍රා කියන්නේ තමන්ගේ මෙහෙකාරියකින් ධර්මය අහලා. ඔබ මතක තියාගන්න ඒ අය අතීත සසර ජීවිතවල හොඳට ධර්මය පුරුදු පුහුණු කරපු අය. කොටෙම කුජුත්‍රා වුණත්. ඒ අතීතේ ධර්මයේ පුරුදු කරපු ධර්මයේ වඩපු පුහුණුවේ තියෙන පදම් වෙච්ච හිත තමයි මේ ධර්මයේ සුදුසු මෝරච්ච මොහොතේ ඇහෙනකොටම මාර්ගඵල අවබෝධයකටපත් උනේ. දැන් ඔබ හිතන්න එපා ඔබේ මනස එච්චර පදන් වෙලා නැති හිතක් නම් ඔබට මේ මෙහි කාර්යයකකින් ඇහුණ ගමන් අවබෝධ වෙනවා කියලා එකක් නැහැ. දැන් අද අපි හිතනනේ ආ ඒ කාලේ සාමාවතීට වැඩකාරියෙක් බණ කියලත් සාමාවතී සෝවාන් වුණා. අද අපි මේ හාමුදුරුවරු බණ කියලාවත් අපිට තාම කෝ කිසිම නැහැනේ කිසි අවබෝධයක් ලැබිලා කියලා හිතනවනේ. අද වෙලා තියෙන්නේ එක්කෝ ඒ ධර්මාවබෝධයට අවශ්‍ය කරන විදිහට හිත පදම් කරන්න මෝරන්න තමන් අතින් වැඩෙන්න ඕන මාර්ගයේ වැඩෙන්න තමන් වීරියක් නැහැ. අතීත ජීවිතවල කුජුත්තරාල සාමාවතේලා පුරුදු කරගෙන ආපු ඒ අතීත බුද්ධ ශාසනවල ඉඳලා වඩපු වැඩිල්ල ඒ පුරුදු කරපු පුහුණුව පින්වත්නි අයගේ ජීවිතවල ආත්ම ගණන් ආපු එකක්. ඒ අයගේ ප්‍රතිඵලය ලැබිච්ච විදිහටම අපි ප්‍රතිඵලය බලාපොරොත්තු වෙනවා නම් අපිටත් ඒ වගේ පුහුණුවක පුරුද්දක් තියෙන්න ඕනේ. හැබැයි ඒකෙන් අපි කියන්නේ මේ මේ වෙලාවේ මේ ඔයගොල්ලෝ හැමෝටම එහෙම පුහුණුවක් නැහැ කියලා. අපි නොදැන හිටියට මේ අතීත ජීවිතවල අපිට කොච්චර ආත්ම ගානක් තිස්සේ ආපු පුහුණුවක් තියෙනවද දන්නේ නැහැ. අපි අතීත ශාසනවල පවා මේ ධර්මය හොඳට හුරු හුරු වෙච්ච මේ ධර්මය අහපු මේ ධර්මය වඩන්න උත්සාහ කරපු සිහිය පුරුදු කරපු වීරිය වඩපොය වෙන්න පුළුවන් පින්වත්නි. අවාසනාවට අද අපි මේ වීරිය අතහැරලා දාලා ඉන්න වෙන්න පුළුවන්. අවාසනාවට අපිට අද මේ සිහිය වඩපු වැඩපිළිවෙල අපි අතහැරලා දාලා වෙන්න පුළුවන්. දැන් මේ දේශනා ඇහෙනකොට සමහර අයට වීරිය ඇති වෙනවා. මාත් මේ ධර්ම මාර්ගේ වඩන්න ඕනේ කියලා ඕනකම එනවා. ඒ ඕනකම එන්නේ බොහෝ විට අතීත හිත පුරුදු කරපු අයට. එහෙම නැති අයට මෙහෙම ධර්මයක් ඇහුණට ගාණක්වත් නැහැ. සමහරවිට එක gedara කෙනෙකුට හිතෙනවා ආස හිතෙනවා අනේ මමත් මේ බුද්ධ ශාසනය තුළ ඒ විදිහට වමනේ කරන්න ඕනේ මේ අකුසල් වමනේ කරන්න ඕනේ. කුසල බෙහෙත දෙන්න ඕනේ කියලා හිතෙනවා පින්වත්නි. ඒ ඒ පින තියන අය. හැමෝටම ඒක නැහැ. ඒ පින නැති කෙනා වාසනාවට ඇහුණත් ගාණක් නැහැ. ගෙවල් වල ඕන තරම් ඉන්නව එහෙම ඇහුණත් ගාණක් නැති අය. අපි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය ශ්‍රවණය කරන මේ මොහොත තුල ඔබට කියනවා පින්වත්නි මේ ගෞතම බුද්ධ ශාසනය අදටත් ඒ වමනය කරන්න පුළුවන් පරිසරය තියෙනවා අදටත් ඔබට මේ ජීවිතය තුළම මිච්ඡාදිට්ඨිය වමනේ දාන්න පුළුවන් අදම මේ ජීවිතය තුළ ඔබට මිච්ඡා සංකල්ප වමනේ දාන්න පුළුවන්. මේ ජීවිතය තුල අදටත් ඔබට මිච්ඡා වාචා වමනේ දාන්න පුළුවන්. මිච්ඡා කම්මන්ත වමනේ දාන්න පුළුවන්. මිච්ඡා ආජීව වමනේ දාන්න පුළුවන්. ඒ සඳහා එනවා පින්වත්නි වීරියක්. ඒ සඳහා එනවා සිහියක්. ඒ වීරියට කියනවා සම්මා වායාම. ඒ සිහියට කියනවා සම්මා සති. එතකොට ඒ මොහොතේ Taman තුල සිහිය වීරිය තියෙනවා නම් ඔබ මතක තියාගන්න එතන තියෙන සමාධියක් සිහියක් වඩන තැන වීරියක් ඇති වෙච්ච තැන ඔබ ඔබ තුල ඇති වෙන සමාධියකට කියනවා සම්මා සමාධි මේ සම්මා සතියට මේ සම්මා වායාමයට මේ සම්මා සමාධියට පින්වත්නි ඔබේ ජීවිතය තුල ඔබව වමනය කරවනවා මොනවද මිච්ඡා වායාම වලින් මිච්ඡා සතියෙන් මිච්ඡා සමාධියෙන් ඔබ වමනය කරවනවා ආන්ගේ වමනය කරපු කෙනෙකුට මේ බුද්ධ ශාසනය තුල මිච්ඡා විමුක්තියෙන් මිච්ඡා ඥානෙනුත් මිදිලා ඒවත් වමනේ දාලා සම්මා ඥාන සම්මා විමුක්ති කියන ධර්මත් ඇති කරගන්න පුළුවන්. දැන් ඔබ සාමාන්‍යයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනකොට 8යිනේ අහලා තියෙන්නේ. මේ ශාසනය තුළ මේ 8 වඩලා පරිපූර්ණ කරගන්නකොට කෙනෙක් ඒ පරිපූර්ණ කරගත්ත කෙනාට පින්වත්නි 8 10ක් කරගන්න පුළුවන්. දැන් 10ක් කරගත්ත කෙනා ඇවිල්ලා රහතන් වහන්සේ. රහතන් වහන්සේ නමකට සම්මා ඥාන සම්මා විමුක්ති කියලා කරුණු දෙකක් ඇති වෙනවා. සම්මා ඥාන සම්මා විමුක්ති කියන කාරණා 10 ආවට පස්සේ දසංග අංග 10ක් තියෙන රහතන් වහන්සේ කියලා කියනවා. එතකොට ඔබ මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ජීවිතයේ අංග 10කින් යුක්ත ඒ රහතන් වහන්සේ නමක් තුල තියෙන්න ඕන කාරණා සියල්ලම ඇති කරගත්තා නම් ඔබට මේ බුද්ධ ශාසනය ඒ ජීවිතය තුළ පිරිනිවෙන්න පුළුවන්. දැන් ඔබ දන්නවා මේ සාමාන්‍යයෙන් අපේ පරිණිරවාණයට පත් වෙනවායි කියලා කියනකොට ඒ කෙනා ආයි පිරිණිවුණු කෙනෙක් කවදාකවත් මේ සසරේ නැවත පින්වත්නි උපදින්නේ නැහැ. ඔබ දන්නවා පිරිණිවුණා කියන්නේ ඉපදීම වමනේ ඉපදීම කියන එක ආබාධයක්. මේ ඉපදීම කියන ආබාධයෙන් සම්පූර්ණයෙන්ම මිදිච්ච උත්තමයා ඒ ඉපදීමෙන් නිදහස් වෙන්නේ ජරාවටපත් වීමෙන් නිදහස් වෙන්නේ මරණයටපත් වීමෙන් නිදහස් වෙන්නේ ඔබට මේ සසරේ ආත්ම ගණන් කෙලවරක් හොයාගන්න බැරුව ආපු මෙපමණයි කියලා කියන්න බැරි ආත්ම ගණනාවක තීච්ච ආබාධිකෙන් නිදහස් වුණ කෙනෙක් විදියට. මොකද ජරාවටපත් වෙන්නේ ආත්ම කීයක්ද කියලා අපි දන්නේ නැහැ. මරණයටපත් වෙවි ආපු ආත්ම ගාන අපිට මෙපමණයි කියලා කෙලවරක් හොයාගන්න බෑ. ඒතර එහෙම කෙලවරක් හොයාගන්න බැරුව ඉපදී ඉපදී ජරාවටපත් වෙවි මරණයටපත් වෙවි මේ ආපු ඒම තුල ඒ මුළු ආබාධ සියල්ලෙම නිදහස් වෙන්න පින්වත්නි වමනේ දාන්න තියෙන කාරණා 10යි මොනවද වමනේ දාන්න තියෙන කාරණා 10 අපි එක පෙළට ඒ 10 ආයලුවට ගමු මිච්ඡා දිට්ඨි වමනේ දාන්න ඕනේ මිච්ඡා සංකල්ප වමනේ දාන්න ඕනේ මිච්ඡා වාචා වමනේ දාන්න ඕනේ මිච්ඡා කම්මන්ත වමනේ දාන්න ඕනේ මිච්ඡා ආජීව වමනේ දාන්න ඕනේ මිච්ඡා වායාම වමනේ දාන්න ඕනේ. මිච්ඡා සති වමනේ දාන්න ඕනේ. මිච්ඡා සමාධි වමනේ දාන්න ඕනේ. මිච්ඡා ඥාන වමනේ දාන්න ඕනේ. මිච්ඡා විමුක්ති වමනේ දාන්න ඕනේ. මේ 10ම පින්වත්නි දැන් සාමාන්‍යයෙන් සෝවාන් වෙච්ච කෙනා මිච්ඡා දිට්ඨිය වමනේ දානවා. නමුත් මේ මිච්ඡා සංකල්ප ඔය මිච්ඡා වාචා මිච්ඡා ආජීව මේ ධර්මවල සීලස්කන්ධය තුල සෝවාන් වෙච්ච කෙනා කවදාකවත් බොරුවක් කියන්නේ නැහැ කියලා මම ඔබට කිව්වනේ. එතකොට ඒ වාචාදී සියල්ල වමන දාලා තියෙන්නේ. හැබැයි දැන් අපි හිතමු මේ සෝවාන් වෙච්ච ශ්‍රාවකයා තුල උනත් පරිපූර්ණ වෙලා නැහැ මේ ධර්ම. ඒ කියන්නේ උදාහරණයකට අපි හිතමු 100 පරිපූර්ණද සෝවන් වෙච්ච කෙනාට නෑ. 100 පරිපූර්ණ නෑ. වීරිය පරිපූර්ණයිද සෝවන් වෙච්ච කෙනාට නෑ පින්වත්නි. සෝවන් වෙච්ච කෙනාට වීරිය පරිපූර්ණ නෑ. දැන් ඔබ හිතන සංකල්පවල මේ සම්මා සංකල්ප කියන එක තියෙන්නේ කෙලින්ම ප්‍රඥා ස්කන්ධෙට එතන මේ සම්මා සංකල්ප නැති තැන තියෙන මිච්ඡා සංකල්පනේ. මිච්ඡා සංකල්ප වල තියෙන මොනවද? කාම සංකල්ප තියෙනවා. ව්‍යාපාද සංකල්ප තියෙනවා, හිංසා සංකල්ප තියෙනවා. එතකොට මේ මේ සංකල්ප සියල්ලම සෝවාන් වෙච්ච කෙනාගේ ජීවිතය තුළ තියෙන සංයෝජන නිසා අපි කල්පනා කරොත් කාමරාගේ තියෙන තාක්කල් කාම සංකල්ප ඒ කෙනාගේ ජීවිතේ තියෙනවා. ව්‍යාපාදය පටික කියන සංයෝජනේ තියෙන තාක්කල් ව්‍යාපාදි තියෙනවා. එතකොට සෝවාන් වෙච්ච කෙනා කවදා හරි දවසක සකදාගාමි වෙනකොටත් ඒකේ තුනී වීමක් විතරයි තියෙන්නේ. ඒක තියෙනවා ඒ කියන්නේ සකදාගාමි වුණත්. සකදාගාමි වුණත් කාමරාගේ තියෙනවා තුනී වෙලා. සකදාගාමි වුණත් ව්‍යාපාද කියන තරහ තියෙනවා තුනී වෙලා පටිගේ. එතකොට අනාගාමී වෙනකොට තමයි ඔබ දන්නවා කාමරාගේ සම්පූර්ණ ප්‍රහාණය කරන්නේ. අනාගාමී වෙනකොට තමයි ඔබ දන්නවා ද්වේෂය කියන පටික සම්පූර්ණ ප්‍රහාණය කරන්නේ. එහෙනම් පින්වත්නි කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප සහ හිංසා සංකල්ප කියන ඒවා අනාගාමී ඵලයට පත්වන කම්ම පරිපූර්ණ වමන දෙමිල්ලක නැහැ. මේවා කෙමෙන් කෙමෙන් කෙමෙන් කෙමෙන් වමන දදා යනවා. එතකොට මේ වගේ රහත් වෙන කම්ම වමන කිරීම තියෙනවා. සෝවාන් වෙච්ච කෙනාටත් එහෙනම් තව වමන කරන්න දේ තියෙනවා. සකදාගාමී වෙච්ච කෙනාටත් වමනය කරන්න දේ තියෙනවා. අනාගාමී වෙච්ච කෙනාටත් වමනය කරන්න දේ තියෙනවා. දැන් ඔබ හිතන්න අවිද්‍යාව කියන එක සංයෝජනයක් විදියටම තියෙනවානේ දස සංයෝජනවල. බලන්න රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියලා ඔබ අහලා තියෙයි. අවිජ්ජාව කියන්නේ අනවබෝධයක්. එතකොට සෝතාපන්න වුණත් පංච පාදානස්කන්ධය සම්පූර්ණ අවබෝධ කරලා නැහැ. රූපේ සම්පූර්ණ අවබෝධ කරලා නැහැ. වේදනා සංඥා සංස්කාර විඥාන සම්පූර්ණ අවබෝධයක් කරා ගිහින් නැහැ. දවසක් කොට්ටිත මහරහතන් වහන්සේ සරියොත් මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ සිල්වත් කෙනෙක් සෝවාන් වෙන්න කැමති නම් එයා මොකද්ද විමසන්න ඕනේ කියලා. පංච උපාදානස්කන්ධයේ ඇත්තම විමසන්න ඕනේ කිව්වා. පංච උපාදානස්කන්ධයේ යථාර්ථෙම විමසන්න ඕනේ කෝ සෝවාන් වෙච්ච කෙනා සෝවාන් වෙන්න ඒ සිල්වත් කෙනා සෝවාන් වෙන්න ඒ ටික විමසනකොට එයා සෝවාන් වෙනවා කිව්වා. ඊට පස්සේ අහනවා සකදාගාමි වෙන්න සෝවාන් වෙච්ච කෙනෙක් මොනවද විමසන්න ඕනේ? ඒත් පංච උපාදානස්කන්ධේ යථාර්ථයයි කිව්වා. හොඳයි ස්වාමීනි එතකොට සකදාගාමි වෙච්ච කෙනා මොනවද විමසන්න ඕනේ කියලා ඒවා. ඒත් පංච උපාදානස්කන්ධේ යථාර්ථය එතකොට යා අනාගාමි වෙනවයි කිව්වා. එතන අනාගාමිච්ච කෙනා මොනවද විමසන්නේ කියලා ඒවා. ඒත් පංච උපාදානස්කන්ධේ යථාර්ථය කිව්වා. මොකද එතකොට යා අනාගාමීච්ච කෙනා පංච උපාදානස්කන්ධය අතාරිත විමසනකොට රහත් වෙනවා කිව්වා. රහතන් වහන්සේ මොනවද විමසන්නේ කියලා හෙව. රහතන් වහන්සේ පිරිනවම් පානකම් සැපේ පිණිස පංච උපාදානස්කන්ධය අතාරිතම විමසනවායි කිව්වා. දැන් ඔය කාරණේ තියෙන්නේ සීල සූත්‍රේ. සංයුතනිකාය තුනේ තියෙන සීල සූත්‍රය. එතකොට මේ දේශනෙන් අපිට පැහැදිලි සිල්වත් කෙනා රහත් වෙනතුරුත් ඊට පස්සේ රහත් වුණත් පංච උපාදානස්කන්ධ ගැනම විමසනවා. ඒතර රහත් වෙනකම්ම පින්වත්නි පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ගැන අවබෝධ වෙන්න තව ඉතුරුවක් රහත් වෙන තුරුම තියෙනවා. එහෙනම් සෝවාන් වෙච්ච කෙනාට තවත් පංච උපාදානස්කන්ධ කියන අවබෝධයට ඉතුරුවක් තියෙනවා. ඒ නිසා තමයි සම්මාදිට්ඨිය පරිපූර්ණ වෙලා නැහැ කියන්නේ සෝවාන් වුණත්. සෝවාන් වෙච්ච කෙනා සම්මාදිට්ඨිය බැසගත්ත කෙනෙක්. හැබැයි තව පරිපූර්ණ කරන්න තියෙනවා. ඒකයි කියන්නේ. දැන් ඔබ හිතන්න ළමෙක් මව් කුසින් ඉපදුනා කියලා මෙයා තාම පරිපූර්ණ නැහැනේ ඉපදුන පමණින්. තව යාට කාලා බිල වැඩෙන්න දේ තියෙනවා. පරිපූර්ණ වෙන්න තාම තම් පුංචි ළමෙක්. තාම මෝරලා නැහැ. තව මෝරන්න තියෙනවා. ඉපදුන පමණින්ම මෝරලා නැහැ. ඒ වගේ සම්මාදිට්ඨිය සෝවාන් කෙනා තුල ඉපදුනා කියලා පරිපූර්ණ වෙලා නැහැ. ඔය පරිපූර්ණ වෙච්ච දාට තමයි සම්මා ඥාන සම්මා විමුක්ති කියන ධර්ම දෙක අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අටට එකතු වෙන්නේ. අටට සම්මා ඥානයි සම්මා විමුක්තිය එකතු වන ගමන් දසංග. දසංග සමන්නාගත කියන්නේ රහතන් වහන්සේට තියෙන දෙයක්. අංග 10කින් යුක්තයි. ඒතර පින්වත්නි බලන්න ඔබ හිතලා මේ ජීවිතේ මේ වගේ වමනේ කරන්න මාර්ගඵලලාභීන්ටත් එහෙනම් තියෙනවා. අපිටත් තියෙනවා. අපි දැන් මේ ජීවිතය තුළ සෝවාන් වෙච්ච නැති කෙනා සෝවාන් වෙන්න ඕන නම් ඒ සඳහා මේ වමන කිරීම බොහෝ ඔබට තියෙනවා. ඔබ සම්මාදිට්ඨිය කියන බෙහෙත පුළුවන් තරම් දෙන්න. සම්මාදිට්ඨිය කියන බෙහෙත දෙන්න දෙන්න. දැන් මේ ධර්ම දේශන අහනකොටත් සම්මාදිට්ඨිය කියන බෙහෙත ලැබෙනවා. ධර්ම සාකච්ඡා කරනකොටත් සම්මාදිට්ඨිය කියන බෙහෙත ලැබෙනවා. භාවනාව තුළ සමතය විදර්ශනාව දියුණු කරනකොටත් සම්මාදිට්ඨිය කියන බෙහෙත ලැබෙනවා. ඒ බෙහෙත දෙන්න දෙන්න ඔබ තුළ මිත්‍යා දෘෂ්ටි කියන දේ වමන යනවා. මේ හිතින් කරන වමනයක් මේක කරන්න ඕනේ. මේ ජීවිතයේ තුල ඔබ පුළුවන් තරම් මේ වමනේ කරන්න. සම්මා සංකල්ප, කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, හිංසා සංකල්ප මේව වමනේ කරන්න ඕනේ පින්වත්නි. කොහොමද කරන්නේ? මේ කියන්නේ මිච්ඡා සංකල්ප වමනේ කරන්න ඕනේ. ඒතර මිච්ඡා සංකල්ප ටික වමනේ කරන්න මොනවද දෙන්න ඕනේ? සම්මා සංකල්ප දෙන්න. සම්මා සංකල්ප දෙන්න දෙන්න මිච්ඡා සංකල්ප වමන යනවා. ඊට පස්සේ සම්මා වාචා දෙන්න දෙන්න මිච්ඡා වාචා වමන යනවා. දැන් අපිට මිච්ඡා වාචාවේ ඉන්න අය බොරු කියන අය ඉන්නවා, කේලම් කියනවා, හිස් වචන කියනවා, පරුස වචන කියනවා. ඉවරයක් නෑ දැන් මේ මේව වමනේ කරන්න ඕනේ ඒවා. දැන් ඔබ හිතන්න වමනේ කළ යුතු දෙයක් කියන්නේ අපවිත්‍ර බැහැර කරන්න ඕන දෙයක්. ඒක ඇතුලේ තියන් ඉන්න කන්නේ ආබාධය තියෙන්නේ. ඒ වමනේ කරන්න ඕන සෙම ටික ඇතුලේ තියෙනකන් සෙම නිසා එන ආබාධ. ඒ වගේ තමයි මේ මිච්ඡා වාචාදිය තියෙනකන් ජරා මරණ ආදී ආබාධ. බලන්න ලස්සන උපමාවක් මේක. දැන් අපි හිතමු අර අඹපාලිගේ කාත්මික මේ කාශ්‍යප බුද්ධ ශාසනයේ බික්කුණියක් වෙලා ඉන්නකොට රාත්මේනින් වහන්සේටමකට පරුස වචනයක් කියලා මොකද උනේ නිරේපදුනානේ ඊට පස්සේ ආත්ම 500 ගණන් නගර සෝබිනියෝ වෙලාම ඉපදුනානේ. ඒ ඉපදීම ඔක්කොම ආබාධ. නිරේ ඉපදුනේ ආබාධයක්. ඒතර නිරේ දුක් විඳිනවද? කල්ප ගණන් දුක් විඳිනවා සමහරව මේ ආබාධ නිසා. ඒ නිරේ උපදින ඉපදිලා දුක් විඳින හැම දුකක්ම ආවේ ආබාධයක් විදිහට මොනවා නිසාද? වමනේ කරන්න ඕනේ වමනේ කරේ නැති නිසා. ඇතුලේ තියාගෙන පැසෝ පැසෝ ඉන්නවා. දැන් ඔබ මෙහෙම හිතන්න. උප්පලවන්න රහත් මෙනින් වහන්සේව මේක සල්ලාලේකට මුණ ගැහුණා. මේ සල්ලාලයට මුණ ගැහුණාට පස්සේ උප්පලවන්න රහත්මීන් වහන්සේ ඒ වෙනකොටත් ළමයින්ටත් ළමයි ඉන්න කෙනෙක්. හැබැයි ඇය හරිම ලස්සනයි. ඇය ගොඩාක් ඒ වෙනකොටත් ගොඩාක් ලස්සනයි තරුණ පෙනුමක් තිබුණේ. මොකද ඇයගේ ජීවිතේ හරිම සංවේග සිද්ධිය සිද්ධි තියෙනවා පින්වත්නි. ඔබ විශ්වාස කරනවද ඇයට ගිහි ගෙදරදී ඇයවත් දන්නේ නැතුව ඇයට ඇයගේම පුතා එක්ක විවාහ වෙන්න සිද්ධ වුණා. උපලවන්න රහත් මෙණින් වහන්සේ ගිහි කාලේ. ඒ කියන්නේ තමන්ගේ පුතා කියලා පුංචි කාලේ ඉඳලා වෙන් වුණ ඒ පුතාව දන්නේ නැතුව ඒ ඒ පුතා ඇයව විවාහ කරගත්තා. ඊට පස්සේ මේ ඉගෙන දැන් ඔය විවාහ ජීවිතවල සමහරලාට ළමයිත් එක්කම අම්මා තාත්තා වෙන් වෙනවනේ. එහෙම වෙන් වුණාට පස්සේ සමහරවිට ඒ ළමයි වැඩි හිටි වයසට ගියාම අම්මට තාත්තට අඳුරන්න බෑ මේ මගේ පුතා මේ මගේ දුව කියලායි පොඩි වයසේදී වෙන් වුණා වගේනේ ලොකු වෙනකොට සම්පූර්ණ ශරීරය වෙනස් වෙලානේ ඉතින් පුතාව අඳුරන්න බැරි වුණා. කොටිම දුවව අඳුරන්නෙත් නෑ ඒ වෙනකොට. ඉතින් වෙන් වෙච්ච නිසා මේ පුතා බහු විවාහයක් කරගන්නවා. එතකොට විවාහ කරගත්තේ ස්වාමි පුරුෂයා විදිහට තමන්ගේම පුතා තමන්ව අවාසනාව කියන්නේ පුතා විවාහ කරගත්ත පුතාගේ අනිත් බිරිඳ තමන්ගේම දුව. ඒ කියන්නේ දුවයි අම්මවයි ඒ අම්මගේ පුතා විවාහ කරගෙන මේ වගේ හරිම සංවේග දුක්ඛිත කතාවක් අස්සෙන් තමයි ඇය ගිහි ගෙදර අතහැරලා තව බොහෝ සිදුවීම් තියෙන මේ ඔක්කොම දුක්ඛිත කතා අස්සෙන් ඇය මේ පැවිදි ජීවිතයට ආවේ. ඒ පැවිදි ජීවිතේ ජීවිතයට ඇවිල්ලා රහත් වෙලා කැලේක කුටියක භාවනා කරගෙන හුදකලාව ඉන්නකොට ඇයට එතනදිත් ප්‍රශ්න ආවා. සල්ලාල මිනිස්සෙක් ඇයව දැකලා ඇය ගැන ඇතිවෙච්ච රාගසිතින් සෑහෙන කාලයක් තිස්සේ ඇයට විවිධ විදියට බලපෑම් කර කර එනවා. යෝජනා කර කර. ඉතින් ඔබ හිතන්නකෝ රහත් මෙහෙණින් වහන්සේ නමකගෙන් ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහනේ. උපලවන රහත් මෙහෙණිය මේ සල්ලාලයව ප්‍රතික්ෂේප කරන එක මේ සල්ලාලයට ඉවසන්න බැරි වුණා. මේ සල්ලාලය හිතාගත්තා මං කොහොම හරි මගේ ආසාව මං ඉෂ්ට කරගන්නවා. උන්වහන්සේ කැලේක කුටියක නින්නේ කුටිය පේන මානේ පඳුරක් අස්සේ හැංගිලා හිටියා බලාගෙන. පාන්දර මෙනින් වහන්සේ පිණ්ඩපාතේ වඩින්න කුටියෙන් එළියට වැඩලා පාර දිගේ පිණ්ඩපාතේ යනවා ඈත නොපෙනී යනකන් ඉඳලා මේ රාල රිංගුවක් කුටියට කුටියට ගිහිල්ලා දැන් කුටි ASCII හැංගුණා ඇඳ ASCII දැන් පින්වත්නි ඇඳ ASCII හැංගිච්ච මේ මිනිහා ඉන්නවා කියලා රහත් මෙනින් වහන්සේ විශේෂ ඥාන සමාපatti වල සමවැදලා විමසන්න බලන්න කියන්නේ උන්වහන්සේ සාමාන්‍ය විදියට කුටියට වැඩියා උන්වහන්සේ එදා ටිකක් දුර පින්ඩපාතේ වැඩම කරලා තිබුණා ඒකේ ටිකක් කායික තෙහෙට්ටු වැඩි රහත් උනත් ඒ සාමාන්‍ය මේ කය කයමනේ කයේ ස්වභාවයේ ස්වභාවෙමනේ. ඒ නිසා කයට තේට්ටු වැඩි උන්වහන්සේ මොකද කළේ? පාත්‍රයේ මේසෙ උඩින් තියලා චුට්ටක් ඇඳේ හාන්සි වුණා මහන්සිය පොඩ්ඩක් යන්න. ඇඳේ හාන්සි වුණාට පස්සේ දැන් කුටියේ දොරත් වහලා අර කාමරේ කුටියට ඇවිල්ලා ඇඳ යට හැංගිලා හිටපු සල්ලාලයා මේ ඇඳ යටින් එළියට ඇවිල්ලා පින්වත්නි තමන්ගේ හිතේ තීච්ච ඕන එපාකම් වලට එතනින් එහාට කාලය භාවිතා කරනවා මේ සල්ලාලයා තමන්ගේ හිතේ තියෙන හැඟීම් වචනෙන් සහ කයින් පිට කරනකොට රහත් මෙහෙණින් වහන්සේ විවිධ විදිහට ඔහුව එතනින් ඉවත් කරන්න උත්සාහ කළා නුඹ නැසෙන්න එපා කියලා ඇය කිව්වා. ඇයගේ වචන වලට කන් දුන්නෙම නැහැ. ඇයව හිර කරලා ඇයට සෙලවෙන්න බැරි විදියට ඇයව සිර කරලා මේ පුරුෂයා අසත් පුරුෂ පුරුෂයා පින්වත්නි වැඩි වෙලාවක් ජීවිත මනුෂ්‍ය ජීවිතේ ඉන්න බැරි වෙන විදිහට නිරය පොළොව පලාගෙන යන ඒ කර්මය කළා කරලා කුටියෙන් එළියට පැනලා කෑ ගැහුවා මහා යුද්ධයක් දින්නා වගේ ජයග්‍රහණයක් කළා වගේ රාහත් මෙහෙණින් වහන්සේ වෙලාවේ ඔහුට අනුකම්පාවෙන් නුඹ නැසෙන්න එපා කියලා කිව්වා ඇහුවේ නැහැ පොළොව පලාගෙන ගියා පින්වත්නි කුටියේ ඉස්සරහම හරිම්ම අවාසනාවන්ත විදියට මැරුණේ. ඔබ හිතන්න මේ මොහොතෙත් ඔහු කොහෙද ඇත්තේ? නිරේ පිච්චි පිච්චි ඇති. මොකක්ද උනේ? ඇහැට පේන රූපය අවබෝධයෙන් දකින්න පුළුවන් ප්‍රඥාවක් නැහැ. තිබුණේ අනවබෝධයක්. එතන තියෙන මිත්‍යා දෘෂ්ටිය. සම්මා දිට්ඨිය නෙමෙයි මිත්‍යා දිට්ඨිය. මිච්ඡාදිට්ඨියෙන් දැක්ක රූපේ ගැන අවබෝධයක් නැතිකමින් දැක්ක රූපේ ගැන පින්වත්නි මිච්ඡා සංකල්පමයි වැඩුණේ. කාම සංකල්පමයි වැඩුණේ අය ගැන. මේ කාම සංකල්ප වලින් මිච්ඡා වාචාම පිට කර කර ඇයගෙන් කැමැත්ත අහහාවා. දැන් මේ ඔක්කොම ඇතුළේ වමනේ කරන්න ඕනේ ඒවා කළේ නැහැ. මිච්ඡා කම්මන්ත කියන මේ කාම සේවනය ඔහු කළා. වමනේ කරන්න ඕන දෙයක් වමනේ කරේ නැහැ. එතන බලන්න මිච්ඡා ආජීව වමන කරන මිච්ඡා වායාමයේ වීරිය. ඔහු කොච්චර වීරියක් කළාද ඒ වීරිය මිච්ඡා වායාමයක්. ඔහු හිතනවා මහා ජයග්‍රහණයක් කළා කියලා නම මිච්ඡා වායාමයකට මෙච්චර වෑයම් කළේ. ඔහු ගාන්ට හොඳට සිහිය තියාගෙන සිහියෙන් කියන්නේ අහුවෙන්නේ නැති වෙන විදිහට වැඩ ටික කරානේ. එතන යම්කිසි සිහියක් තියන් හිටියානේ. මිච්ඡා සතියක්. ඒ සිහිය මිච්ඡා සතිය වමන කරන්න ඕන එකක්. ඔහු එක අරමුණක වැඩේ කරානේ. එක අරමුණක තියාගෙන. ඒ වෙලාවේ ආයේ වෙන කතන්දර නැහැ. මේ මේ වැඩේම කොහොම හරි කරගන්නවා කියලා එක අරමුණකම හිටියා. ඒක සමාධියක් කියලා මිච්ඡා සමාධියක්. පින්වත්නි, යොක්කෝ වමනේ කරන්න ඕනේ. කරේ නැහැ. ඒව ඇතුලේ පැසෙව්වා. ඒ පැසෝල අන්තිමට මේ විදිහට එළියට ආව අකුසල්. දැන් බුදුරජාණන්සේ මෙතන පෙන්නවා ඒ මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප ආදී දේ නිසා අනේක වූ පාපී අකුසල් දහම් මේ තියනවාද ඒව වමනේ කරන්න කරේ නැහැ අන්තිමට මොකද උනේ ඉපදීම උරුම කරගත්ත නිරේ ජරා මරණ ආදී දුක් සෝසුසුම් හෙල හෙල දැන් නිරේ දුක් විඳිනවා ඔන්න ආබාධේ තර ඔබ හිතන්න අද කවුරු හරි කෙනෙක් දුක්ඛිත උපතක ඉන්නවනම් දුක්ඛිත හෝ වේවා මොන උපතක හරි ඉන්නෝ නම් පින්වත්නි ඒකට හේතුව මේ වමනේ කරන්න ඕන දේවල් වමනේ නොකරපු නිසා මොන සුඛිත උපතක හිටියත් ජරා මරණ වලින් මිදලා නැහනේ දැන් ඔබ හිතන්න මැද පෙර දිගේ ඉන්නවා මහා ධන කුවේරයෝ ඒ අය එක දවසකට කෝටි ගණන් වියදම් කරනවා මහා සැප සම්පත් විඳිනවා සමහර මිනිස්සු ඒවා අන්තර්ජාලය දැක්කට පස්සේ කියනවා පිස්සු හැදෙනවා මේ මේ විදින සැප දැක්කට පස්සේ කියලා. නමුත් මොන පිස්සු හැදෙන සැපේ වින්දත් පින්වත්නි ජරා මරණ වලින් මිදෙන්න බෑනේ. ඒ ඒ මොන වියදමක් කරලවත් ඔවුන්ට කය ජරාවටපත් වෙලා ඒ කියන්නේ ජීර්ණ වෙලා මේ තමන්ගේ කය මෝරලා මෝරලා යනකොට ඉන්ද්‍රියන් මෝරලා යනකොට පින්වත්නි ඒකෙන් මිදෙන්න බෑනේ මොන ධනෙ තිබ්බත් මොන සුඛිත ආත්මේ වුණත් ජරා මරණ කියන ආබාධයෙන් මිදිලා නැහැ. ඒ හැමෝටම සෝසුසුම් දුක් වැළපීම් දුම්නස් තියෙනවා. මිදිලා නැහැ. දෙවියන්ටත් තියෙනවා. බඹලොව ඉපදුනත් ඉපදුනා නම් ජරා මරණ ආදී තියෙනවා. ඒකෙන් මිදිලා නැහැ. එතකොට මොන උපතට ආවෙත් මේ වමනේ කරන්න ඕන ටික වමනේ නොකරපු නිසා අපි අද මේ ජීවිතය තුළ යම් දුකක් විඳිනවා ඔබ මතක තියාගන්න අපිට හිතෙනවා මේ දුකට අරයා තමයි පලි මෙයා තමයි පලි අපි ඇඟිල්ල දික් කරන අරයා හින්දා තමයි මට මේ ඔක්කොම ප්‍රශ්න මෙයා හින්දා තමයි මට මේ ඔක්කොම ප්‍රශ්න හැබැයි මතක තියාගන්න පින්වත්නි ඔබට ඔය හැම ප්‍රශ්නෙම ඔබ ඉපදිච්ච නිසා ඇයි ඉපදුනේ ඔබ මේ වමනේ කරන්න ඕන මේ කාරණා වමනේ නොකරපු නිසාම ඔබ ඉපදුනා දැන් ඔබට අරයාට මෙයාට ඇඟිල්ල දික් කරනවා ඔබ සංසාරේ ආවෙම ඇඟිල්ල දික් කර කර එදා ඉඳන් අද වෙනකම් ඔබ එක එක්කෙනාට ඇඟිලි දික් කර කර ඇඟිලි දික් කර කර ආවා. හැබැයි ඒක කෙනෙක්වත් නෙමෙයි අවසානයේ බලනකොට තමන් වමනේ කරන්න ඕන අභ්‍යන්තරයේ තියෙන ප්‍රශ්නයක් වමනේ නොකරපු නිසාමයි ප්‍රශ්නේ. දැන් ඔබට වෛද්‍යවරයෙක් හම්බුණා. බුදුරජාණන් වහන්සේ නම් වූ අසම සම වෛද්‍යවරයෙ ඔබට හම්බෙලා තියෙනවා. උන්වහන්සේ වමනේ කරන්න ඕන සම්මාදිට්ඨි සම්මා සංකප්පාදී බෙහෙත් ටික පෙන්වලා දීලා තියෙනවා. ඒ බෙහෙත් එකෙන් ඔබට පුළුවන් පින්වත්නි තමන්ගේ ජීවිතය තුළ වමනය කරන්න ඕන දේ හැකිතරම් වමනය කරගෙන මේ ආබාධ දැන් වමනය කරන තරමට අපි හිතමු සෙම පිරිච්ච කෙනෙක් ඒ සෙම නිසා ආබාධ ඇති වෙච්ච හේතු වමනය කරන්න කරන්න යා සෙමෙන් තියෙන ආබාධ වලින් නිදහස් වෙනවා වාත නිසා පිත නිසා තියෙන ඒ ආබාධ වලින් යා මිදෙනවා ඒව වමනය කරන තරමට දැන් සෝවාන් වෙච්ච කෙනා කරපු වමන කිරීම ටික නිසා සෝවාන් වෙච්ච කෙනා සතර පායේ තියෙන ආබාධ ටිකෙන් හරි මිදුණා. සතර පායේ උපතනම් වූ ආබාධෙන් හරි මිදුණා. ආත්ම හතකට එහා තව උපදින්න හේතු සකස් වෙන්නේ නැති වෙන විදිහට ඒ ආබාධ ටිකෙන් සෝවාන් වෙච්ච කෙනා මිදුණා. එතකොට අනාගාමී වෙන උනගම මුළු කාම ලෝකෙම උපත පිණිස හේතු වෙන කාම ලෝකෙ ඉපදලා මොනවා හරි විඳින්න තියෙන හැම සෝසුසුමකින්ම අනාගාමී වෙච්ච කෙනා මිදිලා ඉවරයි. ඒ නිසා පින්වත්නි තමන් මේ වමනේ කරන්න ඕන ටික කරන තරමට තමන්ට තියෙන ආබාධ වලින් මිදෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ තමන් තුලයි තමන්ගේ අභ්‍යන්තරේ බැහැර කරන එක තුලයි තියෙන්නේ. කරන්න ඕන මාර්ගය පැහැදිලි එහෙනම් අපි සම්මාදිට්ඨිය එකතු කර සම්මාදිට්ඨිය කියන කුසලේ පුළුවන් තරම් දියුණු කරගන්න තරමට මිච්ඡාදිට්ඨියේ වමන යන්නේ. සම්මා සංකල්ප කියන කුසලේ දියුණු කරන තරමට මිච්ඡා සංකල්ප වමන යන්නේ. ඉතින් ඔබ මේ ජීවිතය තුළ කරන්න ඕන දේ එතකොට තේරුම් ගන්න අපි ඉදිරියේ තවත් මේ ගැන සාකච්ඡා කරමු. ඒ වගේම ඔබ හැමදෙනාම දන්නවා බවුන් පැලැස්ස අපි ඉදිකලෙත් ඔබට ඒ ධර්ම මාර්ගය දියුණු කරගන්න පුහුණුවක් පිණිස ඒ පුහුණුවට ඕන උපදේශ අනුශාසන ඔබට සංගරාවක් මගින් නිවසටම ලබා දෙන්නටත් කටයුතු කරමින් සිටින බව ඔබ දන්නවා. ඒ සංගරාවෙනුත් මේ වමනේ කරන්න අවශ්‍ය කරන වෛද්‍ය උපදෙස් ටික බුද්ධ වචනෙන් දෙන වෛද්‍ය උපදෙස් ටික මනාකොට ඔබට ලැබෙනවා. ඉතින් මේ ජීවිතේ හැකි තරම් අපි මේ අකුසල් වමනය සිද්ධ කරන්නට කටයුතු කරන අදිස්ථාණයෙන් අද දවසේ මේ වමන සූත්‍රය තමන්ගේ ජීවිතේ මතක තියාගන්න මම හිතනවා වමනේ දානකොට මේ දේශනේ මතක් වෙයි. කවදා හරි දවසක වමන යන්න එනකොට මතක් වෙයි. එච්චරට මේක හරි විශේෂ මාතෘකාවක් සූත්‍රේ නමම වමනේ සූත්‍රේ බුදුරජාණන් වහන්සේ නම වෛද්‍යවරයා මේ කායික ආබාධ ඇති කරන මානසික ආබාධ ඇති කරන සසර තුළ දුක්ඛ නැමැති ආබාධ ඇති කරන සියලු ආබාධ වලින් මිදෙන්න උන්වහන්සේ පෙන්වලා දුන්න ඖෂධය අංග 10කින් යුක්ත ඖෂධය අපි අපේ ජීවිතය තුළ දියුණු කරගන්න අදිස්සානීය ඇති කරගෙන ගෞතම බුදු සසුනේම මේ සියලු ආබාධ වලින් මිදෙන්නට ඒ වමන කළ යුතු කාරණා 10ම වමන කරන කෙනෙක් බවට මේ ගෞතම බුද්ධ ශාසනයම පත් වෙනවා කියලා එක සිතින් ප්‍රාර්ථනයක් හැටියට අදිස්ථානයක් හැටියට සියලු දෙනා කටයුතු කරමු උත්සාහවන්ත වෙමු වීරිය ඇති කරගමු සිහිය දියුණු කරමු සමාධිය වඩමු හැම දිනාටම ප්‍රඥාව පරිපූර්ණ වෙත්වා කියලා ආශිර්වාද කරනවා සාදු සාදු සාදු අද දවසේ පින්වත්නි පොල්ගහවෙල යටිගල් ඔළුව පදිංචි ඩීපී හේමාලි ජයසේන පින්වත් මෙනවිය විසින් ඩීඑම් ජයවීර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දායකත්වයෙන් ඉතාම ශ්‍රද්ධාවෙන් එකතු වෙනවා පොල්ගහවෙල යටිගල් ඔළුව සිට 2017 දෙසැම්බර් 30 වෙනිදා මියගිය විශ්‍රාමික ග්‍රාම නිලධාරී ඩීපී ජයසේන පියාණන්ට පින් අනුමෝදන් කරන්නටත් සුජීවත්ව සිටින ඩී.එම්. ජයවීර මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නටත් දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන බව සඳහන් කරගෙන දායකත්වයට එකතු වෙනවා අපි මේ වෙලාවේ ප්‍රධාන අරමුණු වෙච්ච ඒ විශ්‍රාමික ග්‍රාම නිලධාරී ඩීපී ජයසේන පියාණන්ට ආශිර්වාද කරනවා. එතුමා ඇතුළු සංසාරගත සියලු මියගේ ඥාතීන්ටත් මීට වසර ගණනකට පෙර වසර 16ක් වෙනවා විශාල පිරිසක් දහස් සංඛ්‍යාත පිරිසක් සුනාමි වෙසෙන නිසා මේ රටේ ඒ සාගර ජලයේ සංගවිලා ගියපු ජීවිත සියල්ල ජීපත් කරගෙන හැම දිනාටම පරලෝ සැනසෙල්ල ප්‍රාර්ථනා කරනවා මේ පිනින් බලෙන් සිහිවුණ නොවන සියලුම සසරගත සෑම දිනාකම ඔබ අප සෑම දිනාකම සසරගත මීගේ ඥාතියොත් ඩීපී ජයසේන ඒ පියාණනුත් මෙපින් බලෙන් පරලොව සැනසෙත්වා සුවපත්වෙත්වා කියලා කවුරුත් සාදු කියන්න. ඒ වගේම ඩී.එම්. ජයවීර මෑණියන් ප්‍රධාන ADP හේමාලි ජයසේන මෙනවිය ඇතුළු දායකත්වයෙන් එකතු වෙච්ච පින්නතුන් වගේම අද දවසේ සුජීවත්ව මේ ධර්මයේ වෙනුවෙන් ශ්‍රවණයට සහ දායකත්වයට එකතු වෙච්ච සෑම දෙනාටම නෙත්ෆම් නාලිකාවේ අධිපතිතුමන්ට ප්‍රධාන විධායක නිලධාරීතුමන්ට ඒ වගේම කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත් ඔබ සියලු දෙනාටත් අපි ආශිර්වාද කරනවා සෑම දිනකටම මේ ජීවිතය තුළ හිතසුව පිණිස මේ පින් උපකාර කරගෙන පරලොව සුගතියටත් මේ පින් උපකාර කරගෙන නිවන පිණිසම සියලුම පින හේතු ආසනා වෙන්නට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ සියලු ධර්මය වීරියවන්ත වෙන්න සිහිය දියුණු කරගන්න ප්‍රඥාව වැඩෙන්නේ කාන්තෙන්ම උපකාර පිණිසම හේතු වෙත්වා හැම දිනාටම උතුම් ආර්ය සත්‍ය අවබෝධයේ ඉක්මන් වෙත්වා කියලා ආශිර්වාද කරනවා සාදු සාදු සාදු ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති සාදු සාදු සාදු මෙතෙක් අප බොහෝ දෙනා විමසා සිටී එහෙම නැත්නම් දැනගෙන සිටියේ පිළිකුල් රසයෙන් යුත් ඒ වමනය පිළිබඳ අපි දන්නවා වාපිත් සෙම් කිපීමෙන් නැතිවන මේ වමනය පිළිබඳ. නමුත් අද අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ආර්ය වමනය පිළිබඳ නිවැරදිව ඒ සඳහනක් සිදු කරත් සිදු කළ ආකාරයෙන්ම අපේ ධර්ම සාකච්ඡාව තුළදීත් සූදානම් වෙනවා මේ ආර්ය වමනේ එහෙම නැත්නම් කොයි විදිහටද මේ දේවල් අත්හැරීමට සූදානම් විය යුත්තේ මේ පිළිබඳ වැඩිදුරටත් කතා බහ කරන්නට අද ධර්ම දේශනාව පවත්වන ලැබූ සිත්නිත් අසපෝ පවත්වන ලැබූ ගම්පා බවන් පැලස්ස නිර්මාතෘ පිළියන්දල තුන්බොවිල ශාන්ති නිකේතනයේ වන්දනීය පූජනීය වල්පොල ගෞතම ස්වාමින් වහන්සේට උන්වහන්සේගේ සසර ගමනේහි ආර්ය වමනය දකින්නට මේ පින හේතු වේවා කියලා අපි සියලු දෙනාම සාදුකාරදී ප්‍රාර්ථනා කරමු. අප විරාමයක් ලබාගෙන නැවතත් ධර්ම සාකච්ඡාව සමග හමු වන මොහොතේ මතක් කරනවා 0112 5533 63 දුරකථන මාර්ගය ඔස්සේ ඔබට ඔබට නැගෙන ගැටලු මේ අවසාන සෙනසුරාදාවේ මේ වසරේ විමසන්නට පුළුවන්කම තියෙනවා. තවත් පින්කමක් පිළිබඳ තොරතුරු මතක් කරන්නටත් තියෙනවා. ඒ නිසා රැඳී ඉන්න සිත නැත. හොඳයි එමනම් අපි නැවත සිද්නිත් අසපුව ධර්ම සාකච්ඡාවට යොමු වන මොහොත අපේ නැවතත් අපේ ධම් සභා මණ්ඩපයට වැඩම කොට වදාළ ගම්පා බවුන් පැලස්ස නිර්මාතෘ වන්දනීය පූජනීය වල්පොළ ගෞතම ස්වාමින් වහන්සේ নমස්කාර පූර්වකව ධම් සාකච්ඡාව සඳහා පිළිගනු ලබන අතරේ අද ධර්ම දේශනාවේදී අපූර්ව මාතෘකාවක් කියලා කියන්න පුළුවන් උන්වහන්සේ මේ වමන සූත්‍රය පිළිබඳ එහෙම නැත්නම් වමන සූත්‍රය පිළිබඳ මින් පෙර ධර්මදේශනා සිදු කර තිබෙන බව අපි දන්නවා. නමුත් අද සිත්නෙත් අසපුවෙන් අපි බොහෝ දෙනෙක් ඒ පිළිබඳ නැවත අපූර්ව ලෙස අහන්නට ලැබෙන්නට ඇති. පිනෙන් පිටෙන් හටගත් ආබාධයන් නැසීම පිණිස එතකොට සෙමින් හටගත් ආබාධයන් නැසීම පිණිස වාතයෙන් හටගත් ආබාධයන් නැසීම පිණිස වෛද්‍යවරුන් මේක විද ඖෂධ නිර්මාණය කරද්දී ඒ සඳහා ඖෂධ නිර්දේශ කරද්දී මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට පවා අපි දන්නවා විනෝද චාරිකාවක් යන්න ඉස්සෙල්ලා අපි කියන වමනේ පෙත්තක් දෙන්න කියලා. ඉතින් දැන් මේ විදිහට වමනේ වළක්වන්නනේ බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ. නමුත් අමාමේනී බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ වමනය කරන්න කියලා. ඒ ආර්ය වමනය. ඉතින් ආර්ය වමනය කොයි විදිහටද ඔබේ ජීවිතවලට ගලපා ගන්නට ඕනේ විශේෂයෙන් අපේ ගෞතම ස්වාමීන් වහන්සේ සඳහන් කළ පරිදි සාර්ථක වමනයක් කොහොමද සිද්ධ වෙන්නේ වගේම මෙන්ම සත්‍යෝ ඉපදීමෙන් මිදෙද්ද ජරාවරුම කරගත් සත්‍යෝ ජරාවෙන් මිදෙද්ද මරණයවරුම කරගත් සත්‍යෝ මරණයෙන් මිදෙද්ද එතකොට ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් වරුම කරගත් සත්‍යෝ ඒ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් වලින් මිදෙද්ද ආර්ය වමනය අනු මෙයයි කියලා බොහොම කෙටියෙන් අපට අවබෝධ කරලා ගන්නට පුළුවන්කම තියෙද්දී අපේ තවත් විස්තර කරගන්නට සූදානම් වන මොහොතේ බොහෝ දේ ඔබට මේ හෝරාවකට ආසන්න ගුවන් කාලයේදී කියන්නටත් බලාපොරොත්තු වෙනවා. මොකද ලබන අවුරුද්දේ අපි සිත්නෙත් අසුපිය ආය හම්බ වෙන්නේ 2021 වසරේදී 2020 ගැන කියනකොට අපේ හාමුදුරුවනේ අර වමන සූත්‍රයේ දේශනා කළ පරිදිම ශෝක තිබ්බා වැළපීම් තිබ්බා දුක් තිබ්බා දුම්නස් තිබ්බා සුසුම් හෙලීම් තිබ්බා 2020 ගැන අපි හැමෝම කතා කරන්නේ අන්න ඒ විදිහට අපේ ආමතුරුනේ දැන් ඔබ වහන්සේ මේ දෘෂ්ටිවමනය එහෙම නැත්නම් සංකප්පවමනය වාචාවමනය කම්මන්තවමනය මේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගිහිල්ලා අර දසාකාරයක මේ වමනය ගැන කතා බහ කරනකොට මට හිතුණා වමනය කියන්නේ ඉවත් කිරීමද අත්හැරීමද අපි 2020 ගැන මේ විදිහට දුකෙන්ම හැමදාම කතා කරන්න ඕනද මේ අවසාන දින පහ කෙවෙන්නේ අපි හැමදෙරුවනේ කොහොමද අපි මේ අවුරුද්දක් ගෙවිලා තව දවස් 5යි තියෙන්නේ අලුත් අවුරුද්දක් ලබන්නට. සාමාන්‍යයෙන් අපි කැලෙන්ඩර් යනු අපේ ජීවන ගමන සකස් කරගෙන තියෙන හින්දා මේක අර අර සම්දිස්ථානයක් ගන්න හොඳ තැනක් කියලා කියන්නේ. මම දැක්කා මුහුණු පොතේ එහෙම නැත්නම් Facebook එකේ සමහර තියෙනවා මේ දවස් පහත් ඔහොම ඉඳ 2021 හැදෙනවා හැදෙන්නක් නැති වෙනවා වගේ දේවලුත් කියලා තියෙනවා. ඇත්තටම එහෙම අපි යම් යම් තැන් අපේ මේ මේ ටර්නින් පොයින්ට් විතර ගන්න ඕනද අපේ හැමදෙරෝනේ. අපි එතනින් සාකච්ඡාව ආරම්භ කරමු 2021ට අපි හැමදා 2020 ගැන අපි හැමදාම දුක් වෙන්න ඕනද අපි හැමෝටම දැන් අර සමහර වෙලාවට වරුණ මේ අපේ සමීර පටන් ගත්තම අපේ වරුණ මතක් කරන්න ඕනේ ඉතින් එහෙමයි සිත්නිත සොපේ නිත්‍ය සමාජික යන සමාජිකය එහෙමයි ගොල්ලන්ගේ ආගමික අංශ ප්‍රධානිය එහෙමයි අපේ මේ වර්ෂය ගෙවිච්ච විදිය ඇතුලේ පසුගිය ජීවිත අපේ ජීවිත කාලේ ගෙවපු අනිත් හැම වර්ෂයකටම වඩා ගොඩාක් පීඩන තාඩන ඒක අපේ රටට විතර නෙමෙයි ලෝකෙටම බලපෑවා විශේෂයෙන්ම අපි දන්න කියන කාලෙක විදේශ මේ එයාපෝට් මෙහෙම වහලා තිබුණේ කොටිම අපි දන්නවා එයාපෝට් වල බෝම්බ පිපුරුණා ත්‍රස්තවාදීන්ගේ කලබල එක්ක රට පුරා බෝම්බ පිපුරුණා ඒත් මේ රටට ගුවන් යාන ආවා ගියා. එයාපෝට් මෙහෙම ආහ තිබුණා. ඒතර මේ හිතාගන්නවත් ජීවිතේ කවදාකවත් හිතලවත් නැති විදිහේ මහා වෙනස්කමකට ලෝකෙම භාජනය වුණා. ඒකේ හොඳ දේත් තිබ්බා නරක දේත් තිබ්බා. සමහර ලාවට අපි සුබවාදී පැතිකඩ වලින් බැලුවම අපේම හෙළ වෙදකම් ගැන අපි උනන්දු ඇති වුණා. එහෙමයි. කොත්තමල්ලි ටික වෙන්දට වැඩි ඕනකමින් බොන්න පුරුදුනා. විනිවැල්ගල ටිකක් බොන්න පුරුදුනා මිනිස්සු. එතකොට තරුණයෝ පවා මේ හෙළවේදකම ගැන ආයුර්වේදය ගැන ඕනකමින් උනන්දුවෙන් කතා කරන්න පටන් ගත්තා. මේවා මේ වෙලාවේ මේ වර්ෂය තුල අන්කවර වර්ෂිකවත් නොවිච්ච තරම් හොඳ පැත්තෙන් වෙච්ච දේවල්. මිනිසු පිරිත් අහන්න පටන් ගත්තා. පිරිත්වල ආශිර්වාදය ජීවිතේ අවශ්‍ය දෙයක් හැටියට මිනිසු හිතන්න පටන් ගත්තා. ඒ වගේම එකිනෙකා කෙරෙහි දුරස්තභාවය තියාගත්තම දැන් මම ඇත්තටම මේ කොරෝනා වසංගතයේ ආසන්න කාලේ මේ කියන්නේ පටන් ගත්ත මුල් කාලේ මම ඔය ධර්මයට ගොඩක් ගලපලා කරුණු පෙන්වලා දුන්නා. කර්ණීමෙත සූත්‍රය තුළ බුදුරජාණන්සේ කරන්න කියපු ගොඩාක් දේවල් අපි නොහිතාම කරන තැනටපත් වුණා. දැන් බලමු උන්වහන්සේ කර්ණීමෙත සූත්‍රය තුළ පෙන්වන අප්පකිච්චෝච සල්ලහුකෝත්ති. ඒ කියන්නේ වැඩ කටයුතු අඩු කරගන්න කිට කියනවා අප්පකිච්ච. එහෙමයි. හරිද? බහුකිච්ච කියන්නේ වැඩ වැඩි කරගන්න. ඒතර මිනිස්සුන්ගේ ජීවිතවල පුරුද්දක් වෙලා තිබ්බේ පුළුවන් තරම් වැඩ වැඩි කරගන්න එක. බිසි වෙන්න කියලා කියන්න පුළුවන්. මිනිස්සු හරි ලොකු දෙයක් කරන්න සැලකුවේ. දැන් කොරෝනා ඇවිල්ලා මොකද කරේ? අප්පකිච්ච කියන තැනට මිනිස්සුන් දැම්මා. හරිද? අල්ප වැඩ කටයුතු කරන තැනට ගෙවල් වල ඉඳලා විවිධ විදිහට අල්ප වැඩ කරන තැනට වතුනවා. එතකොට මේ අපකිච්චච්ච සල්ලෝගති සැහැල්ලුවක් ඇති වුණා එතන. මිනිස්සුන්ගේ ජීවිතවල ගොඩාක් දැන් බැලුවම මේ වැඩ කරලා විඳින සතුට කියන එක හිතේ තියෙන පිරිහුණ ස්වභාවයක්. මිනිසුත් නොතේරුණාට ඒ කියන්නේ වැඩ කරන්නේ නැති මිනිහා මහා කම්මැලියෙක් කියලා අපි කියනවනේ. ඇත්ත වැඩ කරන්නේ නැති මිනිහත් පිරිහිලා. වැඩ කරන මිනිහත් පිරිහිලා. ඒතර ඔබහයි කවුද එනම් පිරිහිලා නැත්තේ කියලා. වැඩ වැඩි කරගත්ත කෙනාට කියන්නේ කම්මාරාමයට අහු වුණා. කම්මාරාමතාව කියලා කියනවා වැඩ වැඩි කරගත්තා. එහෙමයි. එතකොට වැඩ වැඩි වෙනවායි කියන්නේ දැන් ඔබ හිතන්න අපි මොනවද වැඩ වැඩි කරගෙන කරන්නේ? අපේ අවසානයේ කියන්නේ සල්ලි හොයලා හරි මොනවා හරි අපි කරලා තියෙන්නේ කන බොන අඳින පළඳින ඉන්න හිටින්න දේවල් ටික වෙනුවෙන් තමයි අපි ඔක්කොම කරලා තියෙන්නේ. හරි ඒකේ අපි සීමාවක් නැතුව අර වැඩ වැඩි කරගෙන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අවසානයක් බලනකොට වැඩ වැඩිවීම තුළ තමන් ජයග්‍රහණයක් කරලාද කියලා හිතන්න මම මේ ලස්සන කතාවක් කියන්නම් ඔය පාරයිනේ රොටි විකුණන තැන් තියෙනවද එහෙමයි හරිද මේ එක මහත්තයෙක් කැමරාකරණයේ ලංකාවේ ඉහළම නම දරාගත්ත මහත්තයෙක් මේ පාරයි රොටි විකුණන්න පටන් ගත්තා මේ ඔහු තමයි වැඩේ පටන් ගත්තේ. ඔව්. එයා තමයි අතරම මේකේ මුලින්ම ඒ රොටිත් එක්ක දෙන දෙයක් තියෙනවා. ඒ දේවල් එක මේක පටන් මෙයාගේ මේ ඔය බෙන්ස් කාර් එකක් තියෙනවා. මේ කාර් එකත් පාරයිනේ නවත්තලා මෙයා මේක කරන්න පටන් ගත්තා. එතකොට දැන් මේකේ බොහොම ඉක්මනට මෙයාගේ හදාගෙන ආපු ඒ රොටි ටික ඉක්මනට විකිනෙනවා. එහෙමයි. විකුණුනාට පස්සේ තව ගොඩක් අය ඇවිල්ලා ඉවරද කියලා අහලා යන වාර බොහෝයි. එතකොට දැන් එක මේ සමාජ මේ නාලිකාවකින් මේ YouTube නාලිකාවකින් ඇවිල්ලා ඒ නිවේදකයා මෙයාගෙන් ප්‍රශ්නයක් විදිහට අහනවා දැන් මේවා හදාගත්ත රොටි ටික ඉක්මනට ඉවර වෙලා තව නැද්ද කී කිය වාහන වලින් ඇවිල්ලා ඉවරුණාට පස්සෙත් අහද්දී ඔයාට හිතෙන්නේ නැද්ද ඔව තව වැඩි කරලා විකුණන්න? එහෙමයි. මෙයා දැන් කියනවා අර මෙයා මේ ක්ලාස් එකක් කරන්න ලොකු ගොඩනැගිල්ල පවත්වගෙන යනවා මේ ගොඩනැගිල්ලේ පැවැත්මට අවශ්‍ය කරන වියදම් තියෙනවානේ මේ වියහියදම් යම්කිසි විදිහකට මේ හොයාගන්න ඕනකමට තමයි මම මේ මේ රොටි ටික විකුණන්න පටන් ගත්තේ අර ගොඩනැගිල්ලේ වියහියදම් ටික මූලික වියහියදම් ටික මේ හදාගන්න දැන් මොකද වෙන්නේ මම ওই රොටි මේ විකුණන එක වැඩි කරගත්තොත් මට අවශ්‍ය හොඳට සෑහීමටපත් වෙන්න පුළුවන් සම්පූර්ණ මුදල මට හම්බ වෙනවා. දැන් මම ඕක වැඩි කරගන්න ගියොත් වෙන්නේ මොකද්ද? මට ඕකට මීට වෙඩ් දැන් දැන් රොටි හදනවට වැඩිය ලොකු භාජන ගන්න වෙනවා. එතකොට දැන් රොටි හදනවට වඩා ලොකු ලිප් ගන්න වෙනවා. එතකොට ලොකු ලිප් හදාගෙන ලොකු භාජන අරගෙන ලොකු ගෑස් සිලින්ඩර් අරගෙන දැන් මට ලොකුවට ඒතරේ වැඩේ කරන්න වෙනවා. එතකොට මම ලොකු රොටි ප්‍රමාණයක් හදනවා. එතකොට මම ලොකු ලාභයක්වත් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මට දැන් අර ලොකු ලිප් ලොකු භාජන ඒව තියාගෙන ලොකු ගොඩනැගිල්ලකට යන්න වෙනවා. එහෙම. තව ලොකු සේවක ප්‍රමාණයක් ගන්න වෙනවා. අර බෙන්ස් එකත් සමහරට අයින් කරන්න වෙනවා කියන්නේ. <laughs> හරි එතකොට දැන් මං අන්තිමට මොකද වෙන්නේ දැන් තව ලොකු ගොඩනැගිලි වලටත් ගිහිල්ලා අවසානයේ මට සිද්ධ වෙනවා ඒ ලොකු ගොඩනැගිලි ටික පවත්වගෙන යන්න ආයිත් තව ලාභ හොයන්න. එහෙමයි. දැනුත් මම මේ ගොඩනැගිල්ලක පැවැත්ම හොයන්න තමයි මේ ටික කරන්නේ. අන්තිමට මම මේ රොටිය පෙනුවෙන් ලිප් වැඩි කරලා භාජන වැඩි කරලා ගොඩනැගිලි වැඩි කරලා ඒ ගොඩනැගිලි පවත්වන් යන්න ඊට පස්සේ ඒකටත් ලාභ හොයන්න වෙනවා අර ගොඩ දැන් රොටි වෙනුවෙන් හදපු ගොඩනැගිලි පවත්වන්න ඊට පස්සේ ලොකු ආයතනයකට ලොකු ලාභ හොයන්න වෙනවා ඉතින් මං ඒ ටික ඔක්කොම කරලා හැරලා බැලුවොත් එහෙම මං කරලා තියෙන්නේ ගොඩනැගිලි පවත්ව පවත්ව මේ මේ එකම රටාව ඒකම සංකීර්ණ කරනවා ඉතින් ඒ නිසා මට මේ වෙලාවේ අවශ්‍ය කරන මූලික සියල්ලම උපරිමයෙන් මට මේ ටිකෙන් තියෙනවා ඒ නිසා මට මේ ටිකෙන් එහාට මං ආයෙ තව සංකීර්ණ වෙන්නේ මේ ටික ඇති. දැන් ඒක දැකලා තව බොහෝ දෙනා මේ වැඩ පිළිවෙල පටන් ගත්ත රට පුරා ඒක හොඳයි. ඒ ඒ හැමතැනම දැන් එක් කරන් යනවා කියලා. මේ කතාව ඇතුළේ හරි හොඳ දෙයක් කියවෙනවනේ. එතකොට වැඩ වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මේ මිනිස්සයා කාර්යබහුල වෙලා හරිය පිරිහෙනවා. ඒ පිරිහුණාට පස්සේ මිනිස්සයාගේ කිසිම ගුණධර්මයක් වැඩෙන්නේ නැහැ. කාර්යබහුල වෙච්ච මිනිස්සු බලන්නකෝ ඒ මිනිස්සුන්ට අඩුතරමේ පොයටවත් ධර්මයේ තුල හැසිරෙන්න Tamanට හිත වෙන් කරගන්න බැරි වෙලා තියෙනවා කොරෝනත් එක මොකද උනේ යම්කිසි මේකට පොඩි කම්මාරාමතාවෙන් මිදෙන්න ඔන්න ඉඩක් හදලා දුන්නා ඊට පස්සේ තව පිරිහෙන කරුණක් තමයි බස් ආරාමතා අවම වැඩ කිරීම නෑ කතා කරන කතා කරන එක බස් ආරාමතා හරිද එතකොට කතා වැඩි වුණ ගමන් ඒකෙමුත් පිරිහෙනවා ඒක. බුදුරජාණන් වහන්සේ කියනවා මේ මේ හිත පිරිහෙන දේවල්. එතකොට දැන් මොකද උනේ? මිනිස්සු දැන් පාරේ ගියත් ඉස්සර කතාව අඩුයි දැන්. ඇයි මේ කට වහන්න යන්නේ දැන්? කෙලින්ම මාස්ක් එකක් දාලා දැන් කටත් ඇහිලා. මිනිස්සුන්ගේ කතාබහ ඉස්සරට සාපේක්ෂව දැන් අඩුයි. ඉස්සර අපි දන්නවා කොහේ හරි තැනකට ගිහිල්ලා පොලිමක හිටියත් කකියෝ කියෝ ඉන්න අයට දැන් මීටරයක පරතරය තියාගෙන දැන් ඉන්න වෙන විදිහ ඇතුළ ලොකු වෙනසක් තියෙනවා. එකිනෙකා අතර කතා බහ කරන විදිහ යම් සීමාවක හිතන්න දෙයක් මේ කොරෝනත් එක්ක දුන්නා. ඔන්න කම්මාරාමතා බස්සාරාමතා ඊට පස්සේ සංගනිකාරාමතා තව පිරිහෙන එකක්. ඒ තමයි කල්ලි ගහිලා පිරිස එකට එකතු වෙවි ඉන්න එක. ඒතර දැන් මේ පිරිස එකට එකතු වෙලා ඉන්න එක ඇතුලේ පිරිහෙන එක සංගණිකාරාමතාවක. ඒකත් කොරෝනාත් එක්ක මොකද කළේ? ඒකත් නැති වෙලා. පිරිස ඈඩ් කරා. හරිද? එක එක්කන එකතු වෙන එක පුළුවන් තරම් ඈඩ් කරා. ඒ හුදකලාවක් හදනවනේ හැකිතරම්. ඒ ඒ හුදකලා දැන් සමහර ප්‍රදේශ හුදකලා ගම්මානම කරනවනේ. එහෙනම් පිටිම ගම්මාන හුදකලා කරනවා. එතකොට මෙතනදී අපිට තේරෙන දේ තමයි දැන් නිරෝධායනයකට ගියපු අය බැලුවොත් එහෙම එයා ඒ තමන්ගේ කාමරේ දෙන්න දෙන්නේ ඒ දෙන්න විතරයි. අර සංගණිකාරාමතා කියන පිරිසත් එක්ක ඇල්ල ගැල්ල ඉන්නකින් පුළුවන් තරම් ඈත් කරන්න යම් පණිවිඩයක් මේ කොරෝනා ඇතුලේ දුන්නා. හොඳද? ඔහොම බැලුවම කම්මාරාමතා, බස්සාරාමතා, සංගණිකාරාමතා මේ ආදී ඔක්කොම පැත්තකට දැම්මම Tamanට යම් කාලයක් ඉතුරු වෙනකොට භාවනාරාමතා කියන එකට ඔන්න ඉඩ හදාගත්තා. ඒ කියන්නේ දැන් මං කියවානේ වැඩ වැඩි වුණාමත් පිරිනනවා කියලා. ඊට පස්සේ මං කිව්වා වැඩ නොකරම හිටියමත් ඒත් පිරිනනවා. වැඩ නොකරම ඉන්නවා කියන්නේ මේ මිනිහත් කම්මැලි. වැඩ වැඩි වුණා කියන්නේ මිනිහා වීරියවන්තෙන් නෙමෙයි. මේ ලෝකේ ඉතින් ඔබ දන්නවා රජවරු සමහර රජවරුන්ට තියෙනවා තමන්ගේ රාජධානියට අමතරව තව රාජධානි අල්ලල්ල යන යුද්ධ කර කර. හරි. යුද්ධ කරලා ඒව අල්ලගෙන ආයිත් ඊට පස්සේ බලනවා දැන් මේ පැත්තේ රාජ්‍ය ඇල්ලුවා එහා පැත්තේ රාජ්‍ය ඇල්ලනවා යුද්ධ කරලා මේ මහා වපරිසරය අල්ලගෙන අල්ලගෙන යන රාජධානි ටික ගොඩ වැඩි කරගන්න හදන්නේ. ඒතර මෙයා හිතනවා මේ සමීර මම දක්ෂ පාලකෙක් මං සෑහෙන වීරියවන්ත පාලකෙක් හිතේ යාට. නමුත් එයා දැන් අපි හිතමුකෝ අතීතේ පාලකයෝ එහෙම මේ රජගම් කරලා ඒ ඒ ඒ අල්ලගත්ත රාජධානි ඔවුන්ගේ දරුමුණුබුරන්ට සදාකාලික උරුම කරලා දීලා ඒ પરම්පරා වලට අදටත් ඒ රාජධානි ටික උරුම කරලා දෙන්න ඕන්ට පුළුවන් වෙලාද බෑ අද අද සමහර රජවරුන්ගේ මාලිගා තීච්ච තැන්වල බස් යන පාරවල් හොඳම උදාහරණයක් හැමතැනම ධර්මාශෝක රජතුමා ඊට පස්සේ එතන එහාට මේ මෞර්ය පරපුරක් නැති වෙලා යනවා හැමතැනම ඒ අධිරාජ්‍යවාදීන් වලනේ එතකොට දැන් මේ වැඩ කරලා යුද්ධ කරලා අපි මේ මේ රාජධානි වැඩි කරලා තමයි අපේ බලය තහවුරු කරගෙන තමයි අපිට මෙතන තියෙන ජය ලබන්න තියෙන කියලා යනවා. එයා එතන සසුරක් විඳිනවා. නමුත් අවසානයේ හැරලා බැලුවම මොකද දෙන්නේ මට ලැබුණේ කියලා තමයි හිතන්නේ. එතකොට එතනත් නෙමෙයි තන මේ දියුණුව තියෙන්නේ. වැඩ නොකරන මිනිහා ළඟත් නෙමෙයි දියුණුව තියෙන්නේ. දැන් අපි කියමුකෝ වහ කණ්ඩ එපා කියලා කිව්වා කියලා. එතකොට ඒ මිනිහා හිතුවොත් මේ ආහනහා මම මොකොත් කන්නේ නැතු වෙන්න. කිව්වොත් එහෙම මොකෝ වෙන්නේ? වහ කෑවත් මැරෙනවා. නොකාම හිටියත් මැරෙනවා. වහ කණ්ඩ එපා කිව්වා කියන එකෙන් මොකොත් කණ්ඩ එපා කියලා නෙමෙයි කියන්නේ. කරන්න තියෙන දෙයක් නිකම් ඉන්නෙත් නෑ. එයාට තියෙනවා මේ තමන්ගේ ජීවිතය තුළ තමන් උපදිනකොට ලැබිච්ච හිතක් තියෙනවනේ. මේ හිත මීට වඩා පුළුල් කරන්න දෙයක් කරන්න තියෙනවා. අපිට සමීර මේ ලැබිච්ච හිත පුළුල් කරත හැකි හොඳට මතක තියාගන්න. මේ තියෙන හිතේ තියෙන අවබෝධයක් තියෙනවා මේ අවබෝධෙ මිට වඩා පුළුල් කරත හැකි. මේ හිත මෝරච්ච හිතක් කරන්න පුළුවන්. ඒ මෝරච්ච හිතක් වෙන්නේ භාවනාරාමතා කියන ධර්මයට ඇලිලා ධර්ම මාර්ගය තුළ හික්මන එකට ඇලිලා. එතකොට දැන් ඔබ හිතන්න පුංචි ළමෙක් පොඩි කාලේ ඉපදුනාට වඩා කායිකව මෝරන්න මෝරන්න හිත මනසත් මෝරනෝනේ. හැබැයි කොච්චර වැඩි හිටි වුණත් ධර්මයේ තුල ප්‍රඥාවෙන් මෝරලා නැහැ සමහරුන්ගේ හිත. හරිම පටුයි. ඒගොල්ලෝ ප්‍රශ්නයක් ආවත් ඒක විසඳ ගන්න හරිම පටු විදියට. ඒතකොට මෙන්න මේ පටු හිත පුළුල් හිතක් කරන්න තියෙන්නේ ධර්මයේ තුල. එහෙනම් අපි අප්‍රමාදී වෙලා වැඩිපුර මහන්සි වෙලා වැඩියෙන් වෙන් කරගන්න කාලය වෙනුයි. ඒක ඒකෙන් කියන්නේ මේ මුකුත් කරන්න එපා කියලා නේ. වැඩේ කරන අතරේ කොටින්ම අපි හිතමු ඇඳුම අඳින අතරෙත් අපිට තියෙනවා හිත පුරුදු කරන්න කල යුතු දේ. සිහිය පුරුදු කරන දේ කන බොනකොට අඳින පළඳිනකොට වැඩ කරනකොට හැමතැනම මේක කරන්න තියෙනවා. ඉතින් එතන තමයි දිනුව තියෙන්නේ. ඒ වෙනුවෙන් භාවනාරාමතාවයට මම හිතනවා මේ කාලේ මිනිසුන්ට කොච්චර උනන්දුවක් ආවද කියන එක දැනෙන්න ගත්තේ. වැඩවිල්ල මහාන වෙන්න කිව්වේ නෑනේ. එයා මැරගම් එයාගේ බිස්නස් ටික කළා. ඒක බොරු වැඩක් කියලා ඕක නවත්තන්න ගොනම් කොහොමද එයා දානමාන ටික දීලා අග්‍ර දායකයා විතර වැඩ ටික කරන්නේ. එතකොට දැන් අනාථපිණ්ඩික සිටුතුමා පරිසර ගුරු උපදේශ නිතර ඕනේ. එතකොට ප්‍රශ්න එනවා විසඳ ගන්න ඕනේ. ඒතර ඒ වගේ ප්‍රශ්න වලට අපිට ලියලා එව්වට පස්සේ ඒවටත් පිළිතුරුත් එක්ක අපිට ලිපි හදන්න පුළුවන්. නෙමෙයි මේකට ඇතුළත් කරන්නේ. ඒව තියනවා කියලා තේරුණා. එහෙමයි දැන් ඔබ වහන්සේ පහුගිය සති දෙකකට කලින් මේ කිව්වෙන් පස්සේ net fm රේඩියෝවත් බොහෝ දෙනෙක් කතා කළා තියෙනවා මේ ඕපනා කරන්න සිහිය පුරුදු කරන්න මේ ධර්ම මාර්ගයේ හිත පුරුදු කරන්න උපදෙස් බලාපොරොත්තු වෙන අය කොච්චර ඉන්නවද කියන එක තේරුණේ මේ උනන්දුව දකිනකොට ඒ කියන්නේ එක පැත්තකින් එක මේ කොරෝනා කාලෙත් වැඩි වෙන්නේ නැති කියලා හිතනවා අර භාවනා රාමතාව කියන රාමතා කියන ඇලෙනවා භාවනාවට ඇලෙනවා එතකොට අපි ගෙවල් 2000කට විතර යවනවා නම් මේ මේ උපදේශ සහිත සංගරාව සමහර මේකට පොතක් කියලා හල් දෙන පොතක් නෙමෙයි මේක වාර ප්‍රකාශනයක් වාර ප්‍රකාශනයක් එතකොට ගෙවල් වලට මේක පණිවිඩේ මේ විදිහට යවනකොට ගෙවල් 2000කට විතර ඒක බොහෝ කාලයක් තව කෙනෙකුට කවදා හරි දකින්න තියෙන දෙයක් දැන් ඔබ හිතන්න අපි ඇත්තටම මේක දැන් ඔය ඔන්ලයින් උගන්වනවා එක එක විදිහට යනවනේ ඔන්ලයින් කියන තාක්ෂ අන්තර්ජාලෙත් එක්කනේ යන්නේ. නමුත් අපි දැක්ක දේ තමයි භාවනා කරන මේ පිරිසකින් වැඩි දෙනෙක් අන්තර්ජාල පාවිච්චි කරන අය අන්තර්ජාලයෙන් ඈත් වෙනවා භාවනා කරන්න ගන්න කෙනාට. ඒ කියන්නේ දන්න හිතෙනවා මේ අන්තර්ජාලෙත් එක්ක අරමුණු වැඩි වෙනවා පිරිහෙනය හරියට හිතට එන්නේ පුළුවන් තරම් දැන් හොඳට දැන් භාවනාවට හිත මේ යොමු වෙන යොමු වෙන Facebook කියන එක අතාරිනවා. එහෙමයි. කියන්නේ මේවා එක සංඥා වැඩි වෙලා මෙතන හිත තව පිරිහෙනවා කියලා දැනෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා අපිට තේරුණ දේ තමයි අන්තර්ජාලය ඔස්සේ භාවනාවට උපදෙස් දෙන පණිවිඩ දෙන එක පුළුවන් තරම් අඩු කරන්න අපි කරන එක ප්‍රායෝගික නෑ අන්තර්ජාලය ඔස්සේ. අනිත් එක තමයි අපිට තේරිච්ච දේ තමයි මේ ලංකාවේ වැඩිහිටි පිරිස වැඩි හරියක් ඉන්නවනේ මේ අපිත් එක බවුන් පැලස් එකත් එකතු වෙලා. ඒතකොට මේ වැඩිහිටිය අය අන්තර්ජාල පාවිච්චි හරි අඩුයි. එහෙමයි. ඉතින් ඒ හේතු දෙකත් එක්ක අපිට තේරිච්ච දේ තමයි මුද්‍රිතව තමයි මේක වඩාත් සුදුසු භාවනා උපදෙස් ලබදෙන. කැලේකට ගියත් ඕක අරන් යන්න පුළුවන්. charge කරන්න නම් මොන මුකුත් මේ සංගරාවන්නේ. එහෙමයි. නේද? බස් එක ගියත් ඕක කියෝ කියන්න පුළුවන්. එතකොට මේ කාල වකවානුව තුළ දැන් 2021 වර්ෂයේ ඉඳලා අපි පටන් ගන්නවා ජනවාරි මේ පොහොය එක්ක දැන් පෙබරවාරි පොහොය කරනවද කියලා මුලින් හිතුව මොකද පෙබරවාරි පොහොය හරියටම වැටෙන මගේ උපන්දිනේ දවසම. එහෙමයි. ජන්මදිනයේ පෙබරවාරි පොහොය. ඉතින් අපි දැන් වෙනදාට ධාතුන් වහන්සේලාගේ වන්දනාවක් ඒ වගේ කරනවානේ. මෙවර එහෙම දෙයක් කරන්න බැරි නිසා සංගරාව එදා දවසින් එලි දක්වලා පටන් ගන්නවද කියලා හිතුණා. හැබැයි ඊට පස්සේ අපිට තේරුණා නෑ මේ අයගේ උනන්දුව හින්දා අපි ජනවාරි ඉඳලා මේක පටන් ගන්න ඕනේ කියලා. හොඳයි අපි හැමදෙරනේ අපි මේ පිළිබඳව තවදුරටත් කතා බහ කරමු. බවුන් පැලස්ස ප්‍රකාශන බහරෙන් තමයි බවුන් පැලස්ස සති පුහුණු සංග්‍රහවනිකුත් කරනු ලබන්නේ. ඔබට දැන් තව දින පහයිනේ මේ 2020 ගෙවිලා යන තියෙන්නේ. මේ දින පහේ අපි පුංචි තහනමක් කරනවා ඔබට. ඒ තමයි මම මේ කියන දුරකථන අංකයට ඔබ කතා කරන්න එපා. කෝල් එපා. කෝල් කරන්න එපා. SMS කරන්න පුළුවන් ඔබේ ලියාපදිංචි වෙන් කරගන්න. කෙටි පණිවිඩය එහෙම නැත්නම් SMS එකක් කියවන්න පුළුවන්. මොකද දැන්ම ආයතේ තහනම පිළිබඳව ගැන කියන්නේ කෝල් කරන්න එපා මේ දුරකථන අංකයට මේ සතිය පමණයි හේතුව ඇත්තටම දැන් සමහරලාවට මේ සමීර බැංකුවට මුදලක් ඒ සංග්‍රහවට යන සම්පූර්ණ මුළු අවුරුද්දෙම මුදල මම කියන්නම් මේ 1000ක රුපියල් 80. එහෙම. හරිද? එතකොට 1080යි. ඒතර මේක මුළු ඔක්කොම තැපැල් වියදම් මුද්‍රණ වියදම් සියලුම සේවා ගාස්තු හැම දෙයකම තියෙන මුළු වියදමය මුළු අවුරුද්දෙම. එතකොට ඕක දැන් මේ බැංකුවට දාලා රිසිට් එක තැපෑලෙන් එවන්න ක්‍රමයේ ඔක්කොම මැසේජ් එකක් යවනවා හැමෝටම. එතකොට ඒ ඒ හැමෝටම මේ මැසේජ් එක යවලා තියෙනවා. ඉතින් දැන් මේකේ තියෙන දේ තමයි අර රිසිට් එක එවලත් ආයෙත් ඒ අයට හිතනවා මේක හම්බුණාද දන්නේ කියලා කෝල් එකක් දෙනවා. එතකොට ගොඩාක් දුරකථන ඇමතුම් ප්‍රමාණය වැඩි වෙනවා ඒකෙන්. ඒ නිසා අපි කාරුණිකව කියනවා 0.74යි 0.74යි 74යි 74. ඇත්තටම අපි මේක මේ ඔබට නිවන් මඟ පිණිස ඔබේ හිත මේ සැහැල්ලු කිරීමට හිතේ පුහුණුව පිණිස කරන දෙයන්නේ. මේ අපේ කාර්යාලවල කටයුතු කරන ළමයිනොත් මේ ධර්ම මාර්ගයට මේ උනන්දුව තියෙන ළමයි. එහෙමයි. ඒ නිසා මේ ඒ අයගේ හිතත් සැහැල්ලු කරගෙන මේක කරන්න වෙනවා. ඒක හින්දා කරුණාවෙන් කියනවා දුරකථන ඇමතුම් මේ සතිය දෙන්න එපා. ඕන කෙනෙකුට මැසේජ් එකකින් තොරතුර කියන තමන්ට සංග්‍රහව අවශ්‍ය නම් මැසේජ් එකකින් ඉල්ලීම් කරන්න කියන්න ඕනේ මේ ටිකයි නම එවන්න ලිපිනේවන්න දුරකථන අංක දෙකකුයි දිස්ත්‍රික්කයේ එවන්න. එහෙමයි. ඒ කියන්නේ සමීර සමහර වැරද්දක් කරන සමහරු රිසිට් එක විතරක් එවනවා. හරිද? රිසිට් එක විතරක් කිව්වට පස්සේ අපි දන්නේ මේ රිසිට් එක එවුව කෙනා කොහේ කෙනෙක්ද. එහෙමයි. සමහර රිසිට් එකේ තොරතුරු නැහැ. මේ එතකොට දැන් සංගරාව ලිපිනේ යවන්න ඕන කොයි ඇඩ්‍රස් එකටද මුකුත් නැහැ. ඉතින් ඒක නිසා කරුණාවෙන් නැත්තම් හරි ප්‍රශ්න ඊට පස්සේ සමහරගෙන් බැනුම් අහන්න වෙනවා අපිට. අපි ඒව රිසිට් එක තාම නැහැ කියලා කියනවා. ඔව්. ඒ නිසා නමයි ලිපිනයයි දුරකථන අංක දෙකයි දිස්ත්‍රික්කයයි කියන එක අනිවාර්යෙන් මේකේ ලියලවන්න කොටිම අපේ ඔබට මේ මේ ඉස්සරහට නම් ලිස්ට් එක සම්පූර්ණ ඉදිරියේ පෙන්න තෑගි සමීර මේ යාපනයේ දිස්ත්‍රික්කෙත් මේ වෙනකොට මේකේ තියෙනවා. මං හිතුවේ නෑ අපි මගේ දරුවන්ටත් මං ඉහෙදි කතා කරද්දී අපි ආයතනයේදී කිව්වේ යාපනයේ දිස්ත්‍රික්කයේ අර ඕගලන්ට හැම දිස්ත්‍රික්කෙටම තැපැල් කරන්න සිද්ධ වෙයි කියලා. නමුත් මේ වෙනකොට යාපනයේනුත් හැමතෙම ලැබිලා තියෙනවා. ලැබිලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ටිකෙන් මේ භාවනාව පිණිස උනන්දු ඇති කරන වැඩ පිළිවෙලට අපි සක්‍රියව බවුන් පැලස හරහා සම්බන්ධ වෙනවා. ඉතින් මේකෙදී අපේ කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ, උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ ඊට පස්සේ අපේ කිරලොපනේ ධම්මවිජය ස්වාමීන් වහන්සේ වගේ ගොඩාක් ස්වාමීන් උපදෙස් දෙන 274යි 74යි 74 අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම් පාවිච්චි කරන කෙනෙකුට WhatsApp හරහා ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් වෙතින් 150ක සුවිශේෂී දීමනාවක් සමගින් නව සම්බන්ධතාවයක් දැන් රුපියල් 1990කට dialog.lk වෙත පිවිස online order කිරීමෙන් ලබාගත හැකිය. ගිනිරාජ බලවත් ආයුර්වේද ඖෂධීය තෛලය. බෙහෙත් එඳරුමුල්, මුරුංගාමුල්, සුදුලූණු, කළුදුරු ඇතුළු තවත් බලවත් ප්‍රත්‍යක්ෂ ඖෂධ රසක් පාරම්පරික රහස්‍යමය වට්ටෝරුවකට අනුව නිපදවා ඇති ගිනිරාජ ආයුර්වේද ඖෂධීය තෛලය. මස්පිඩු වේදනා, හන්දිපත් වේදනා, තුරටිය කැක්කුම්, ආතරයිටිස්, නහර ගැටකෙසීම්, කැල්ම, ඇවිලිල් ඇතුළු සියලු වේදනාවන්ට ඉක්මනින්ම සහනය ගෙන දෙයි. ගිනිරාජ දැන් ස්ප්‍රේ සහ බාම් ලෙසින්ද ලබාගත හැක. ගිනිරාජ ඔබව රජෙක් වගේ බලාගනී. දෙයියනේ හැමෝම ඇවිල්ලා. අම්මයි කැමවල රහ බලන්න ඕනේ කිව්වා. ඉතින් හැමෝම එක්කගෙන ආවා. හදවතේ රැඳුණු අපේ කම එක්කල මාතර ෆ්‍රීලන් කුළුබඩු. බලන්න බලන්න තන හැමෝම දිනවන හැමදාම දිනුම් මදින ගොවිසත ඔබත් අදම අරගන්න. ගොවිසත හැමදාම හැමෝටම අපේ දුවේ පෙරේද ඉඳලා කන්න බෑ කිය කිය ඉන්න සිද්ධාලේ පස හොදගම් හරියට හරි ගත්ත ගමන් බොන්න පුළුවන් නේ ඊ අපේ පොඩි දුවට අණු අමාරුවක් ඇදලා දුන්න සිද්ධාලේ පස හොදගම් අණු අමාරුව කොහෙන් ගියත් දන්නේ ඌනේම බඩේ අමාරුවකට නොවර්ධින සහනය සිද්ධාලේප අසමෝදගම් Real Tasty Manufacturers සියයට සියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සමීක්ෂා කාගේල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳසැල් මගින් Real Tasty 0.38 383 169 සිරස්තල. ඔබ වෙත ගෙන එන්නේ බලන බලන තැන හැමෝම දිනවන හැමදාම දිනුම් වදින ගොවිසෙත ඔබත් අදම අරගන්න. ගොවිසෙත හැමදාම හැමෝටම. සේනදළඹ හානිසොයන ජනපති ගොවිමිම්මලට යයි රාජ්‍යමති ශිහාන්ගෙන් ශ්‍රී ලාංකිකයට චෝදනාවක් මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 40000 සීමාව පසු කරයි net ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට එළඹෙන පැයේ නිවස් තිරස්කල ඔබ වෙත ගෙන ආවේ මේ පාර තෑගි කෝටි ගණනින්. එහෙමනම් මේවා ඉතින් සදහටම ඔබ මගේ කරගන්න ඕනේ. එදා ජනාධරයේ වාසනා සම්පත මෙදා කෝටි ගණනින් තෑගි සමගින්. සත්‍යකේ දුක් දුටු පසුප ධර්ම සාකච්ඡාව විරාමයෙන් අනතුරුව අපි සති පුහුණු සංගරාව මේ සකස් වෙලා තියෙන්නේ කොහොමද කියන එකත් ගැන කතා කරමු. සති කියන වචනේත් එක්ක අපේ හැමතුරුනේ දැන් ඔබ වහන්සේ අර වමනය ගැන කතා බහ කරනකොට දැන් සතිය කියනවා දැන් සතිය පිටුවාගෙන ඉඳලා ඒ කියන්නේ සතිය නැති කෙනා තමයි සතිය පිටවගෙන අරක වමනේ කරලා තියෙන්නේ. දැන් සති පුහුණු සංගරාව. මේක මේ සැකසෙලා තියෙන්නේ කොහොමද කියන එකත් බොහොම වටිනවා අපේ හාමුදුරනේ කියන එක. දැන් ඔබ වහන්සේ සඳහන් කළා ප්‍රකට විශේෂයෙන් අපේ භාවනාව පිළිබඳ දේශකයන්න් වහන්සේලා කොහොමද මේ පුහුණුව ලබා ගන්න ඕන කියන දේන කියන්නේ. එතකොට දරගෙන සක්මණෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කොයි කොයි විදියටද? එහෙමයි. එතකොට සක්මනේදී උපදින සමාධිය බොහෝ කල් පවතින කොයි විදියටද? මොනවා කරොත්ද? ඊට පස්සේ සක්මන පරයන්කට අනුග්‍රහ කරන්නේ කියන්නේ වාඩි වෙන භාවනාව වාඩි වෙලා කරන භාවනාවකට සක්මන අනුග්‍රහ කරන්නේ කොයි විදිහටද අධික සක්මනකින් ඇති වෙන උද්දච්චයක් ඇති වෙද්දී ඒක මග අරගන්නේ කොහොමද මම මේ නිකන් උදාහරණයකට සක්මන ගැන විතරක් ඔය වගේ නිවසේ සක්මන සකස් කරගන්නේ කොහොමද මේ වගේ අපි කතා කරන හැම එකම දැනුමට නෙමෙයි පැහැදිලි පුහුණුවකටයි. දැන් මේ සංග්‍රහය තමයි වාර ප්‍රකාශනය ඔබේ අතේ තියෙනවා නම් ඔබට නිවසේ සිට අර ඔබ වහන්සේ සඳහන් කළා වගේම බවුන් පැලැස්සේ සතියක් එක දිගට ඉඳගෙන මේ වැඩේ කරන්න අපහසු පිරිස් තමයි 100ට වැඩි ප්‍රතිශතයක් ඉන්නේ. අන්න ඔවුන් සඳහා මේ නිවසේ සිට එහෙම නැත්නම් නිවස ආශ්‍රිත පරිසරයක සිට මේ පුහුණු වෙන්න හොඳම ක්‍රමේ ඔබට කියලා දෙනවා මේ සංග්‍රහය. මම මේක සංග්‍රහයම සටහන් කරනවා. ඇත්තටම අපි මේ සංග්‍රහව සමීර අද මේ මොහොත වෙනකන් දැන් සංගරාව 2000කට අධික පිරිසක් මේ වෙනකොට ඉල්ලීම් කරලා තියෙන ඒ කිසිම කෙනෙක් net fm වලින් බැහැරව ඉල්ලලා නැහැ. අඩුම ධර්මේ මගේ දෙලක්ෂ ගාණක් මේ පරිශීලකයෝ ඉන්න මේ Facebook page එකක් තියෙනවා මගේ නමින් කරන අපේ දරුවන් පිරිස. අඩුතරමේ මේ page එකේවත් එක post එකක් දාලා නැහැ මේ සංග්‍රහව ගැන. එහෙම. හරිද? මොකද බවුන් පැලස හැදුවෙම නිත්‍යගත් එක්කයි. නිතායතනය හරහා කරන තවත් සමාජයට සහ ශාසනයට කරන සේවාවක් විදිහට අපි සලකනවා බවුන් පැලසේ පුහුණුවේ ලබන හැම යෝගියෙක්ම. ඒ කෙනාට හිත සමාධිමත් වුණා නම් ඒ සමාධියට නිත්‍යයෙන් උදව් කරලා ඒ කෙනාට ප්‍රඥාවට විදර්ශනා අවබෝධය පැත්තෙන් උදව්වක් ලැබුණා නම් net fm එයාට ඒකට උදව් වෙච්ච නාලිකාව. සංගරාවෙත් මට කියන්න තියෙන්නේ ඒකමයි. මේ සංග්‍රහවත් ඇත්තටම නිත්තායතන හරහාම කරන තවත් සාසනික මෙහෙවරක් වශයෙන් මම දකිනවා ඒ නිසා මම හිතුවා අපි මේ මූලිකව කිසිම තැනක දැනට දැනුවත් කිරීමක් කරන්න. නමුත් ඉදිරියේදී සමාජ මාධ්‍ය හරහා දැනුවත් කිරීමකට අපි ආවිතු ඒකට හේතුව කවුරු හරි කෙනෙකුට net FM ශ්‍රවණය කරන්න බැරුව හිටියොත් ඒ කෙනාටත් භාවනාවට උනන්දුව තියනා ඉන්න පුළුවන් ඕන තැනක පින තියෙන කෙනෙක්. ඒ නිසා දැනුවත් කරනවා. හැබැයි මේ පමණ උනන්දුවකින් මේ රට පුරා පිරිසකට අපි මේ වැඩ පිළිවෙල දියත් කරන්නේ තනිකරම මේ සිත්නෙත් අසුපුවරහා පමණමයි දැනට. අපි හැමතුරුනේ දැන් ඔබ වහන්සේ මේ මේ විරාමයට පෙරත් සඳහන් කරා මේ භාවනාව සිදු කරද්දී මේට මේ කමඨාණක් ලබා ගැනීම සඳහා පවා උපදෙස් ලබා ගන්නට පුළුවන් කියලා. දැන් මෙය මුද්‍රිත මුද්‍රණද්වාරයෙන් එළදැක් වෙන සංග්‍රහවක්නේ. එතකොට මෙහි තිබෙන කරුණ අනුව කෙනෙක්ට නිවැරදිව මේ කමඨාණට යන්න පුළුවන් වේද අපි හැමතුරුනේ. අපි දැන් ওই එක එකනාගේ චරිත ලක්ෂණ වලට ගැළපෙන භාවනාව තෝරගන්නේ කොහොමද කියන ලිපියක් අනිවාර්යෙන් පළවෙනි සංග්‍රහයේ තියෙනවා. එහෙමයි. මොකද තමන් තමන්ගේ චරිතය තේරුම් ගන්නේ කොහොමද? ඒකත් කතා කරන්න ඕනේ. එතකොට මේ චරිතයට අනුව තමන්ට සුදුසු කමඨහන මොකද්ද කියලා තෝරගන්න ඕනේ. අනිත් එක තමයි බුදුරජාණන්සේ හරිය අපූර්ව උපමාවක් කියනවා මේ රජෙක් කෑම මේසයකට වාඩි වෙලා කනකොට කරන මේ මේ මේ මේ ආහාර පිළිල කරන මුළු තැන්ගේ මේ සූපවේදියා ඉන්නේ. රජුගේ සූපවේදියා එයා දක්ෂයෙක් නම් රජු ආහාර ගන්න විදිය බලන් ඉන්න ඕනේ කියනවා. හරිද? බුදුරජාණන් වහන්සේත් රජපෞලෙන් එන කෙනෙක් නේද? ඒ නිසා රජපෞලේ කන බොන විදිය දන්නවා. කොහොමද උන්වහන්සේට මොන දේද අවබෝධයක් නැත්තේ. ඉතින් උන්වහන්සේ කියනවා රජෙක් එක එක ඍතු වලට කන බොන විදිය වෙනස්. හරිද? සීතල කාලෙට කැමති දෙයක් තියෙනවා. සමහරව අපි වුණත් මිනිස්සු බලන සීතල කල්ටේ රස්නින් කන්න කැමති ඒ එක එක විදිහට තියෙනවානේ එතකොට කියන්නේ සැරට කන්න කැමති සීතල කාල ටිකක් ඒ වගේ කේක අසනීප වලට කන්න බොන්න කැමති විදි තියෙනවා සීතලද රස්නේද සැරද මේ එහෙම නැත්නම් මේ පැණි රහටද එක එක විදි ඇඹුලට වැඩියෙන් කන්න කැමති ඇඹුල් රහට කොහොමද සමහර වෙලාවට රජෙක් යුද්ධයකට ගිහිල්ලා දිනලාවට පස්සේ ජයග්‍රහණ මානසිකත්වකයේදී කන්න කැමති මොනවද ඕවා ගැන සූපවේදියා බලන් ඉඳලා අවබෝධයක් තියාගන්න ඕනේ කියන රජ්ජුරුවන්ට මේ වගේ කාලෙට මේවා තමයි ලබා දෙ යුත්තේ ලබා දෙන්න ඕනේ කියලා. අන්න එහෙම ඇඹුලද මිරිසද ඒ ඔක්කොම තේරුම් අරන් වැඩ කරනකොට රජුගේ හිත දිනාගෙන මේ ඒ ඒ සූපවේදියාගේ හොඳ පැවැත්මක් හැදෙනවා කියනවා. ඒ වගේ මේ මනසේ සමාධියට පැවැත්මක් හිතේ හිත සංසිඳවල සමාහිත කිරීමට පැවැත්මක් හැදෙන්න නම් හිතට අවබෝධය ඇති කරන්න පැවැත්මක් හැදෙන්න නම් මේ අපි කතා කරන භාවනා අරමුණු තියෙන. මෛත්‍රියද, අසුබයද, විවිධ අරමුණු. මේවා ඒ හිතේ තියෙන ඒ ඒ අකුසල් වලට අනුව වඩන්න පුහුණුවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ द्वේෂසිතට මෛත්‍රිය උපකාර කරන විදිහ. රාගසිතට අසුබය අට්ටික සංඥා වගේ ධාතු මනසිකාර වගේ නිමිති උපකාර කරන විදිය. විතරක වැඩි වෙනකොට ආනාපාන සතියෙන් උපකාර කරන විදිය මාන්නේ වැඩි වෙනකොට අනිත්‍ය සංඥාවෙන් උපකාර කරන විදිය මේ වගේ දැන් සතිපට්ඨානය වඩන කෙනෙක් උනත් විවිධ කමඨහන් තියෙනවානේ ඒ කමඨහන ඒ ඒ සිතට ඒ ඒ කමඨහන කියන්නේ ඒ ගැළපෙන විදියට මේක පුහුණු කරන විදිය ගැන Tamanට තියෙනෝනේ අවබෝධයක්. ඉතින් ඒ වගේ අවබෝධ තමයි මේ සංගරාව හරහා හෝ වේවා අනුශාසනයක් කරහා ලබන්න ඕනේ. ඉතින් අපි හැකිතරම් අර පළවෙනි සංග්‍රහවලදී කරන්නෙම ප්‍රාථමිකව කෙනෙකුට පුහුණු කරන්න අවශ්‍ය කරන විශේෂ අවබෝධයට ඒ හැම පැත්තෙම මූලිකව දෙන්න ඕන දැනුම ඒක දැනුමට නෙමෙයි පුහුණුව සඳහා දෙන දැනුම ඒ දැනුම ලබා දෙන්න ඕන. හොඳයි අපි හැමෝටම අපේ මේ දැන් අවසාන විනාඩි කිහිපයේ මේ ගෙවිලා යන වෙලාවේ අවුරුද්දෙත් අවසාන දවස් පහනේ අපි හැමතුරුනේ දැන් අද 26 27 28 29 31 ඊට පස්සේ අලුත් අවුරුද්දක් උදා වෙනවා ඊට පස්සේ දෙවනිදා ඔබ වහන්සේගේ වැඩම කරවීමෙන් සහ තවත් අපේ net fm රේඩියෝවත් සමග ඒ වගේම ආර්ය මහා සංඝරත්නේ වැඩම කරවීමෙන් මහා පින්කමක් අපි සංවිධානය කරලා තිනවා 2021 වර්ෂයට ආශිර්වාද ලබන්නට දැන් මේ දවස් පහ අපේ හැමතැන අපි කොයි විදිහටද ගත කරන්න ඕනේ. අපි කෙටි අනුශාසනාවක් කරොත් වැදගත් වෙනවා මට හිතෙනවා 2021 කියලා බෙන්නට ඉස්සෙල්ලා. මං කියන්නේ දවස් පහ නෙමෙයි මේ මොහොත ගත කරන විදියක් තියාගන්න. එහෙමයි. මේ මොහොත ගත කරන විදිය තමයි දවස් පහටත් කොයි මොහොතටත් තියෙන්න ඕනේ. එහෙමයි. හරිද? මේ මොහොතේ ඔබේ හිතේ ඇලීමක් ඇති වෙනවා නම් ගැටීමක් ඇති වෙනවා නම් ඒ සිත ඔබට මේ ජීවිතයටත් හානි කරනවා. පරලොවටත් හානි කරනවා, නිවනටත් ප්‍රමාද කරනවා. ඒතර මේ මොහොත තුළ අපි ඇලීම ගැටීම දුරු වෙන්න සිහිය පුරුදු කරනවාද? අන්න ඒක තමයි දවස් පහටත් කවදාටත් කරන්න තියෙන්නේ. ඉතින් මම මේ දවස් පහට විතරක් දෙයක් අපි කියනකින් විශේෂ කරොත් ඉතින්දී අපිට සිද්ධ වෙනවා මේ අර සමහරු කියනවා ඔබත් ඔක මුලදී කිව්වා සමීර. සමහර කියනවා මම මේ ලබන අවුරුද්ද බොන එක නවත්තන්න හිතගෙන මම තිස්සෙක් වෙන්ද රෑ 12න් පස්සේ බොන එක නවත්තනවා මේ දවස්වල සමහරු කෙනා වැටෙන්න බීලා 30ක නවත්තනවා ඔය මේ ටික වැටෙනකම් බිවනවා බීලා මම 31 රෑ 12න් පස්සේ ඉන්න නියම මිනිහෙක් වෙනවා මම පළවෙනි ඉඳලා හැදෙනවා එහෙම මේ කියන මිනිහෙක් කවදාකවත් හැදෙන්නේ මේ මොහොත තුල තමන් අදිස්ථානයක් ගන්නවද යමකට කරන්න මේ මොහොතේ කරන්න පුළුවන් කියන්නේ යාගේ අතීත අනාගත දෙකම නිවැරදි කරගන්න පුළුවන්. එහෙමයි. මේ මොහොතේ ඔබ ජීවත් වෙන අතරේ අපි ඔබට සඳහන් කරන්නට ඕනේ ජනවාරි දෙවනදා පැවැත්වෙන මේ පින්කම් මාලාව පිළිබඳව අපේ හමුදුරනේ මේ නෙල්ලිගල පුදුබිමේදී පැවැත්වෙන નિયમિત සෞඛ්‍ය උපදේශ අනුව තමයි මේ සියලු පින්කම් පැවැත්වෙන්නේ. මම ඇත්තටම ලබන පොහොයදා රාත්‍රිය මේ ඉහි මේ ඉඳලා අපි වැඩසටහන් කරන එදා ඉඳලා මම සම්පූර්ණ දෙවෙනිදා වෙනකම්ම 29 වෙනිදා රාත්‍රියේ ඉඳලා මම නෙල්ලිගල තමයි මාත් <laughs> එහෙමයි 29 වෙනිදා උඳුවපුර පසළොස්වක පොහොය දිනේ අපි දන්නවා ශාසන ඉතිහාසය තුළ ගත්තාම බොහෝ දේ සිදුණු පොහොය දිනයක් අපේ ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තාම දුමින්දා ගමන එහෙම නැත්නම් ශ්‍රී මහබෝධි ආගමනේ සිදු පොහොය දිනේනේ උඳුවපුර පසළොස්වක පොහොය දිනේ ඉතින් මේ පොහොය දිනේත් ශ්වේත පූජා පින්කම් මාලාවත් උදෑසන සිට පැවැත්වෙන බව අපි මතක් කරන්නට ඕනේ ඊටත් වඩා විශේෂයෙන්ම කිය යුතු දෙයක් තමයි මේ සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාගේ පිම්බිමේ කියන්නේ ශ්‍රී පාදස්ථානේ මිනිස්සු වන්දනා කරන්න ගමන් අරබන පොහොයනේ මේ වාරේ පටන් ගන්න පොහොයනේ සිරිපා වාරේ පටන් ගන්න පොහොයනේ ඉතින් මේ සිරිපා වාරේ සුමන සමන් දෙවියන්ව සිහිපත් කරමින් තමයි භාග්‍යතුන් වහන්සේ වඳින්න මිනිස්සු යන්නේ ඉතින් පොහොය දවසේ නෙල්ලිගල තාම මනරම් පිළිමහන්සේ නමක් විවර කරනවා ශ්වේත කියන දවල හස්ති රාජයේගේ පිට සුමන සමන් දෙවියන් ශ්‍රීපාදය ඇත්තටම නෙල්ලිගලට පේනවා. ඒ පේන දිශාවේ සිට නෙල්ලිගල පැත්තට සුමන සමන් දෙවියන් වැඩම කරන ආකාරයට පැමිණෙන ආකාරය බොහොම අපූර්ව පිළිමහන්ස නමක් ඒ පිළිම ඒ පිළිම ඇත්තටම අර ආකාශයේ වැඩ ඉන්නා වගේ පේන පිළිමයක්. ඉතින් පූජා කරනවා මේ මේ පොහොය දවසේ ඒක සවස් වරුවේ පැවැත්වෙන පින්කම පොහොය දවසේ උදෑසන 9:15ට විශේෂයෙන් පොහොදා ධර්ම සාකච්ඡාවෙන් අපේ නෙල්ලිගල හාමුදුරුව මේ පිළිමහන්සේ ගැන සුමන සමන් දෙවියන් කියන්නේ කවුද මේ ආශිර්වාදය ගැනත් දේශනා කරන්නට බලාපොරොත්තු වෙගෙන. ඉතින් මෙවැනි පින්කම් රාශියක් පැවැත්වෙන අතරේ දෙවනදා සවස 5:30 සිට තමයි අපේ පින්කම් මාලාවත් ආරම්භ වන්නේ. අපහන් කන්ද ආශිර්වාද පූජාව සමග වැදලිගිරි පුණ්‍යසාර ස්වාමීන් වහන්සේගේ වැඩමීම ඊට පස්සේ රාත්‍රී 7ට මේ විදිහටම සිත්නිත් තසපුව ධර්මා ධර්මානුශාසනාව පැවැත්වෙනවා රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් පහන් පූජාව පවත්වලා රාත්‍රී 9:30 සිට සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනාව ආරම්භ වෙනවා පසුදා පහන් වනතුරු ඊට පස්සේ පසුදා ඒ කියන්නේ ජනවාරි 3 වෙනිදා උදෑසනම සූදානම්ෙන් ඉන්නවා ශාක්‍යසිංහ ත්‍රිමූර්ති ප්‍රතිමාවට මුල්ගල් තැබීම සිද්ධ කරන්නත් මේ ප්‍රතිමාව ඉදිවීමත් මම හිතන්නේ අසිරිමත් කාර්යයක් බවට පත් වෙනවා නිලිගල පොදුබිම අපි මේ පිළිබඳ ඉදිරියේදී තවත් තොරතුරු කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රතිමාව ඉදිකිරීම පිළිබඳ එහෙම නැත්නම් මේ පින්කම් මාලාව පිළිබඳ ඔබට තොරතුරු දැනගන්නට පුළුවන් 0111 73 73 73 0111 73 73 73 බිඳුව අංකයෙන් අපේ හාමුදුරනේ අපි 8:54 වෙලාව අපි 8:58ට කියන්නේ තවත් විනාඩි 4 අතරකින් අද සාකච්ඡාවෙම නැත්නම් මේ අවුරුද්දේ පවත්වන අවසාන සෙනසුරාදා සිටින තවස පුනිමා කරන්න බලාපොරොත්තු වන මොහොතේ වමනය ගැන අපි හැමතුරනේ ධර්මදේශනාවෙන් කතා බහ කරේ. වමනය දැන් අපි සාමාන්‍යයෙන් පුරුදුලා ඉන්නේ වමනේ නොයන්න දේවල් කරන්න. වමනය කරන්න ඕනේ කියලා තමයි බුදුහාමුදුරුවෝ එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ. අපි මේ වමනය කරන ආර්ය වූ වමනය ගැන සඳහන් කරමින්ම සාකච්ඡාව අවසන් කරමු අපි හැමතුරනේ. දැන් ඇත්තටම අපි <clears throat> ආර්ය වමනය කරන්නේ කොහොමද ආර්ය වමනය කියන්නේ මොකද්ද කියලා දේශනාව තුළ පැහැදිලිව සාකච්ඡා කරා. ඉතින් අපිට හිතෙනවා මේ ආර්ය වමනයට මේ ජීවිතය තුළම උනන්දුවක් ඇති කරගන්න බොහෝ දිනාට මේ අර ඕනකම නැතුව නෙමෙයි. මම දකිනවා කොහොමද හාමුදුරනේ මේ ආරියෂ්ඨාංගික මාර්ගය වඩන්නේ? ගොඩක් අය අපෙන් අහන දේ තමයි මට ඕනේ මේ මේ ධර්මාර්ගය දිනු කරගන්න ඕනේ, භාවනා කරන්න ඕනේ, සම්මාදිට්ඨිය වඩන්න ඕනේ. අපිත් සෝවන් වෙන්න කැමති. අපිට ඒ සඳහා මොකද්ද කරන්න ඕනේ? කොතනින්ද පටන් ගන්න ඕනේ? ගොඩක් අයට ඕක තියෙන ප්‍රශ්නයක්. ඇත්තටම මම මේ යුගය තුල දකින්නේ ගොඩාක් ධර්මය අහනවා. සමීර ඇතිතරම් ධර්මය ඇහෙනවා. ධර්ම සාකච්ඡාවල් කෙරෙනවා. අපිට හරීම අඩු දේ තමයි චිත්ත සමාධිය. චිත්ත සමාධිය වෙනුවෙන් තමයි මීට වැඩි උනන්දුවක් ඇති කරගන්න ඕනේ. චිත්ත සමාධිය නැතිකම නිසා නීවරණ පිරිලා නීවරණ පිරිච්ච හිතක ධර්මයේ කොච්චර ඇහුවත් ඒ ධර්මයේ වැටහෙන්නේ නීවරණ පිරිච්ච හිතක. ඉතින් අපි දැන් මේ වෙලාවේ දැන් මේ බවුන් පැලස් කෙනෙකුට හිතන්න පුළුවන් මේ බවුන් පැලස් සංග්‍රහව ගැන ටිකක් වැඩියෙන් සාකච්ඡාවේ කතා වුණා. අපි ඇත්තටම මේ කතා කළ වෙන කිසි දෙයක් නෙමෙයි මේ වෙලාවේ අපිට තියෙන අඩුම දේ චිත්ත සමාධිය අඩුකම විදර්ශනා ප්‍රඥාව අඩුකම මේ සඳහා නීවරණ යටපත් කරන වැඩපිළිවෙලකට අපි යන්න ඕනේ ඒ වෙනුවෙන් ප්‍රායෝගික වැඩපිළිවෙලක් කියන්නේ මේ බුද්ධ ශාසනය තුළ පුහුණුවෙම වැඩපිළිවෙලක්. කොටින්ම වමනය කරන්න ඕන දේ තමයි මේක අපි මේ කතා කරන්නේ. ඉතින් මේ වැඩපිළිවෙලට යාම සඳහා හැම කෙනාගේම අපි මේ වෙලාවේ සිත්නතස පුහන කවුරුත් අපි දන්නවා ඒ උනන්දු පැහැදිලිව තියෙනවා. ඒ හැමෝටම අපි සිහිපත් කරනවා ඔබ තියෙන ආයුෂ ටික අපි දන්න ටිකයි දැන් මේ බලන අවුරුද්ද අවුරුද්ද කියනවා අපි බොහොම වැඩි කාලයක් නැහැ 2020 ලබනවා ඔන්න දැන් ලබන අවුරුද්දේ කිරියෙන් පැණින් ඉතිරි වා කියලා මිනිස්සු ප්‍රාර්ථනාවන් කරනවා පැණින් ඉතුරුණානේ <laughs> මේ කිරි පැණි උතු ඉතිරි වා පැණින් ඉතුරුණා නේද අපේ අවසාන මොහොතේ හෝ පැණින් ඉතිරි වා කියලා ප්‍රාර්ථනා කරනවා මිනිස්සු ඉතින් ඒ කරලා මහා කාලයක් නේ ආයෙත් ඔන්න කිරියෙන් පැණින් ඉතිරි වා කියලා ආය අවුරුද්දක් ලබන්න ඒක ඔබට තේරෙන්නේ අවුරුද්ද අවුරුද්ද අවුරුද්ද අවුරුද්ද ගෙවිගෙන යන ඉක්මන මේ මොකද්ද අපි වයසට යනවා. ඒ කියන්නේ ආයුෂ අවසන් වෙනවා. ඒ නිසා තියෙන ආයුෂ කාලය ඇතුලේ ඔබ වීරියවන්ත වෙන්න ඕනේ මේ බුදුරජාණන්සේගේ ධර්ම ලැබිච්ච වෙලාවේ ඇතුලේ අර ආබාධ හදන කුණු ටික ඉක්මනට වමනය කරන්න. එහෙම. එහෙමනම් අපි අද සමුගන්නට සූදානම් වන්නේ ලබන සතියේ ජනවාරි දෙවනදා සෙනසුරාදා ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා. නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් තමයි අපේ පින්කම් මාලාව පවත්වන්නේ ශ්‍රවණය කරන්නට සැදී පැහැදී සිටින්නට කියලා බවුන් පැලැස්ස එහෙම නැත්නම් බවුන් පැලැස්ස ප්‍රකාශන භාරය ඔබට ලබා දෙන බවුන් පැලැස්ස සති පුහුණු සංගරාව පිළිබඳ තොරතුරු දැනගන්නට ඔබ SMS කරන්න පුළුවන් එහෙම නැත්නම් කීටි පණිවිඩය වන්න පුළුවන් දුරකථන අංකය මම මතක් කරන්නම් 074 074 74 74 ඒ අංකය මගින් මේ දවස් පහේ පොඩ්ඩක් දුරකථන ඇමතුම් ලබා දීමෙන් වැළකීලා මේ සතියෙම දුරකථන ඇමතුම් ලබා දීමෙන් වැළකීලා ඊට පස්සේ ඔබට ඒ සියලු දේ යාවත් කාලින කරගන්නට පුළුවන්. එහෙමනම් අපි ප්‍රාර්ථනා කරනවා ගම්පහ බවුන් පැලස නිර්මාතෘවර වන්දනීය පූජනීය වල්පොල ගෞතම ස්වාමින් වහන්සේට ධර්ම දේශනය ධර්ම සාකච්ඡාව නම් මේ මහ පිනම උන්වහන්සේගේ නිවීම පිණිස පුණ්‍ය පාරමිතාවක් බවට පත් වේවා කියලා ඔබ සියලුම දෙනාත් ධර්ම ශ්‍රවණය කරා ඒ ශ්‍රවණය කළ පින ඔබ සියලු දෙනාගේම නිවීම පිණිස හේතු වේවා එළබෙන වසර සෝදායි වසරක් බවට පත් වේවා කියලා අපි සිත්නෙත් අසපුව සෙනසුරාදාවෙන් ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට සම්මා